අත්තනෝ නාතු කෝහිනාතු පරෝසයා අත්තනාව සුදං තේන නාතං ලබති දුර්ලභං තේ සද්ධා සම්පන්න තින්වත්නි මේ සෑම කෙනෙක්ම වාගේ දන්නවා ඇති මෙම ධම්ම දේශනාව පැවැත්වීම ඇතුළු මෙම පින්කම් මාලාව පවත්වනු ලබන්නේ දැනට වසරකට පමණ පෙරදී මියගිය චන්ද්‍රා ජයවර්ධන මහත්මිය සිහි කරලා ඇත පින්කෙත් පැමිණවීම සඳහා බව. අපට මේ ධම්මයේ දේශනා කිරීමට ඇරයුම් කරන විට සරල ධම්ම දේශනාවක් ඉදිරිපත් කරන ලෙසට අපට සරල ධම්ම දේශනාවක් ඉදිරිපත් කරන ලෙසින් අපට සිහිපත් කිරීමක් කළා. එම නිසා මෙම සෑම දිනකටම වගේ ප්‍රයෝජනයක් ගත හැකියටම එම නිසා මෙම සෑම දිනකටම වගේ ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සරල ධර්ම දේශනාවක් පැවැත්වීමටයි අප අදහස් කරන්නේ. අපගේ ධර්ම දේශනා අසලා පළපුරුදු අයට මේ දේශනාව සමහර විට ප්‍රාථමික අධ්‍යාපනික සේවයේ සිටින කෙනෙකුට කරන මොන්ටිසෝරි බණක් වශයෙන් තේරෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් මේ සෑම දිනාට මේ තේරුම් යා යුතු නිසා තේරුම් ගැනීමට පහසු විය යුතු නිසා අපි ඒ සාම සරල වශයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මෙම ධර්ම දේශනාවට මාස්ත්‍රකාව වශයෙන් ලැබූ ඒ ධර්ම ගාථාව ධම්මපදයේ අත්වග්ගයේ සඳහන් වන ගාථාවක් මෙහි සිටින කුඩා ළමුන්ට පවා තේරුම් ගන්නට හැකිවන පරිදි මේ ගාථාවේ නිධාන කතාව අපේ පළමුවෙන් ප්‍රකාශ කරනවා සාමාන්‍යයෙන් අප නිධාන කතා ධර්ම කතා වැනි දේවල් අපගේ ධර්ම දේශනාවල ඉදිරිපත් කරන්නේ නමුත් මෙතන කුඩා ළමුන්ට අවශ්‍යයක් සිටිනවා ඒ අයගේ ප්‍රයෝජනය සඳහා පමණක්වත් ඒ ඒ ධම්ම ගාථාව කීමට හේතු කතාව අපි ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ එක්තරා තරුණ කාන්තාවක් දෙමාපියන්ගේ ඇවිසිලිකම නිසාම සාම්ප්‍රදායික සමග විවාහ වුණා. ඇයට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ විවාහ වීමට. දෙමාපියන්ගෙන් අවසර ඉල්ලුවා මහාන වීම සඳහා. කෙසේ වෙතත් දෙමාපිය අවසර දුන්නේ විවාහ පෙර දුන්නා. ටික කාලයක් ගියාට පස්සුව ඇයගේ ස්වාම පුරුෂයාගෙන් අවසෝ ඉල්ලා ගත්ත මහාන වෙන්නට ඇය ගොස් මහාන වුණා. මහාන වෙලා ටික දවසක් යනකොට ඇයට දරුවෙක් පිළිසඳ අරගෙන දරු ගැබක් පිහිටා සිටපු ආකාරයේ දර්ශනය වන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සිටුවේ ඇති පොවත යථා පරිදි නමුත් විසාකහම උපාසිකාව ඇතුළු වෙනත් ප්‍රභූ අයට මේ පිළිබඳව සැලකරලා මේ ගැන විමසා බලන්නටයි කියලා කියනවා. ඉතින් ඒ අය තීරණය කළා මේ දරුබව පිළිසලා තිබෙන්නේ මහාන වීමට ප්‍රථමයෙන් මහාන වුණාට පස්ව නෙවෙයි කියලා. එමේසාම බුදුරජාණන් වහන්සේ ඇයට අවසර දුන්නා ඒ පැවිදි ජීවිතයේ දිගටම ගත කරන්න. දරු ගැබස් සහිතව. කිසිම කෙනෙක් ඇයට නිନ୍ଦා පහස කළේ නැහැ. සමාජයෙන් ඇය කොන්නුනේ නැහැ. දෝෂාරෝපණය කළේ නැහැ ඇයට. මොකද දන්නවා ඇයගේ වරදක් නෙවෙයි. මහාන වීමට පෙර සිදු සිදුවීමක් මේක කියලා. මේ දරුවෙක් ප්‍රසූත කළා පිරිමි දරුවෙක් ඇය ඔහු බාර කළා ඒ පිරිමි දරුවා රජතුමාට හදා ගැනීම සඳහා රජතුමා ටික කාලයක්ම හදාගෙන මහාන කළා ඉතා කුඩා අවදීදී මේ කුඩා දරුවා දැන් මහානෙලා සිටින්නේ බුදුරජාණන් වහන්සේට යම් යම් රසවත් දේවල් එහෙම ලැබෙන විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අන්හාම් අනිත් හාමුදුරුවන්ට ඒ ළමයාගේ නම කාශ්‍යප මේක ගිහිල්ලා කාශ්‍යපට දෙන්නේ කියලා. එතකොට අනිත් හාමුදුරුව අහනවා හතරස් කස්සපස කුයි කාශ්‍යප හාමුදුරුවන්ටද මොකද හේතුව මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේත් වැඩ සිටියා. එම නිසා එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කුමාර කස්සපස්ස කුමාර කස්සපස්ස අර පොඩි කාසපද කුමාර කියන්නේ දරුවෙක් පොඩි එක්කෙනෙකුට කියන වචනයක්. ඒක නිසා ඒ හාමුදුරන්ගේ නම කුමාර කාශ්‍යප නමින් ප්‍රසිද්ධ වුණා. දැන් මේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ලබෝ කලකින්ම රහත් භාවයට පත් වුණා. නමුත් ඇයගේ මාතාව කුමාර කාශ්‍යප මාතාව තමාගේ දරුවා ගැන සෙනෙහසින් ඒ ගැන සිත සිතා සිටියා විනා භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට ඇයට කිසිසේත්ම හැකියාවක් ලැබුණේ නැහැ. භාවනා කරන්නට ගිය සෑම වෙලාවටම තමාට සිහි වෙනවා තමාගේ පුතා තමා දැකපු නැති තමා සරසල් කරපු නැති ඒ පුතා සිහිවන නිසා ඇයට භාවනාව නිසි පරිදි කරගන්නට නොහැකි වුණා. මෙලෙසින් අවුරුදු 12ක්ම ගත වී ගියා. අවුරුදු 12කට පසුව ඒ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ පාරේ වඩිනවා ඒ කුමාර කාශ්‍යප මාතාවත් දැන් ඉස්සරහට යනවා තමාගේ පුතා දැක්කා පුත්‍ර සෙනෙහය පිරේ පුතුරා යනවා එම නිසාම ඒ පුතා ළඟට ගොස් අම්මා කෙනෙක් පුතෙකුට දක්වන සුරතල් බසින් ආදර බසින් කතා ගන්න පටන් ගත්තා කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කිසිම ගණනක් ගත්තේ නැහැ කිසිම සැලකිල්ලක් දැක්කේ නැහැ. තවම බැරි වුණාද ඔබට පුත්‍ර ස්නේහය අයින් කර ගන්නට කියලා ගණන් ගන්නෙත් නැතුව යන්නට ගියා. මෙහිදී කුමාර කාශ්‍යප මාතාව කල්පනා කළා මම අවුරුදු 12ක් තිස්සේම මෙවැනි පුතෙක් නිසාද දුක් විඳ විඳා කල්පනා කර කර සිටියේ මට ආදරයෙන් වචන මාත්‍රයක්වත් කතා කළේ නැහැ. මට ආදරයක් දැක්වෙත් නැහැ. මෙවැනි පුතෙක් ගැන මා සිත සිතා කල්පනා කර කර හිතපේක කොතරම් මෝඩකමක්ද කියලා ඒට තේරුණා. පුතාගෙන් තිබුණු සෙනෙහස අතහැරියා. මෙන්න මේ සෙනෙහස අතහැරපු නිසාම එදා භාවනා කළා. භාවනා කරලා එදාම රහත් වුණා. මෙන්න මේ රහත් භාවයේ ලැබීමට ඇයට වාසනාව ශක්තිය තිබෙන බව දුටු නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඇයට දරුගැබ සහිතවම පැවිදි ජීවිතය ගත කරන්නට අවසර දුන්නේ. මේ කතාව අරමුණු කරගෙන ධම්සභා මණ්ඩපයේදී වික්ෂුන් වහන්සේලා කතා බහ කළා. අන්න එහිදී තමයි බුදුරජාණන් වහන්සේ අප කලින් කියපු ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. අත්තාහි අත්තනෝ නාතරෝ කෝහිනාතෝ පරෝසියා අත්තනාව සුතං තේන නාසං ලබති දුර්ලභං මේ කෙටි අදහස මෙන්න මේකයි සමාත සමාගේම පිහිටයි අත්තාහි අත්තනෝ නාතරෝ කෝහිනාතෝ පරෝසියා වෙන කවරෙක් නම් Tamanට පිහිට වෙයිද අත්තනාව සුදම් තේන සමාගේ ආත්ම භාවය සමාගේ සිත මනවින් দমনය කරගත්තු තැනැත්තා නාසං ලබ්බතේ දුර්ලභං දුර්ලභෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා ලබනවා මේකයි ගාථාවේ තේරුම එතකොට මේ ගාථාව කියන්නට හේතු ඒ කුමාර කාශ්‍යප මාතාවට අවුරුදු 12ක්ම නිවන් අවබෝධ කරගන්නට නැතුණු කාරණාව මේ තේරුම් ගන්නට ඕනේ දරුවා කෙරෙහි සෙනෙහසෙන් ආදරයෙන් බැඳිලා ඒ දරුවා ගැන නිතර නිතර සිහිපත් කර කර ආශ්‍රිතපු නිසා ඇයට මාර්ගඵලයක් ලැබලා නිවන් ලබන්නට නොහැකි වුණා. යම් කෙනෙක් නිවන් ලැබීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ භාවනා කරන අවස්ථාවේදීවත් අඩුම වශයෙන් සියලුම බැඳීම් අත්හැරලා භාවනා කරන්නට පුරුදු වන්නට ඕන. තමන්ගේ දරුවන් වෙන්නට පුළුවන් සහෝදර සහෝදරියන් වෙන්නට පුළුවන් දෙමාපියන් වෙන්නට පුළුවන් කවරෙක් හෝ වන්නට පුළුවන් ඒ අය කෙරෙහි ඇලීමක් තිබෙන තාක්කල් බැඳීමක් තිබෙන තාක්කල් මේ ඇලීම් බැඳීම් සහිතව සිත තුළ ඒ ඇලීම් බැඳීම් සබාගෙන භාවනා කරන තාක්කල් කෙනෙකුට නිවනින් සැනසෙන්නට නිවන් අත්දකින්නට හැකියාවක් ලැබෙන්නේ එම නිසා තමාගේ සිත තුළ එවැනි ඇලීම් තියනවා නම් එවැනි බැඳීම් තියනවා නම් භාවනා කරන අවස්ථාවේදී පමණක් හරි ඒ සියලුම ඇලීම් බැඳීම් අත්හැරලා භාවනා කරපු කෙනෙකුට පමණයි නිවන් ලබන්නට පුළුවන් වන්නේ. ඒ නිවන් අවබෝධ කර ගන්නට නම් මේ සියලුම සංස්කාර අපේ සිතින් අතහරින්නට අපට සිදු වෙනවා. විසංඛාරට සංජිත්තං කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සංස්කාර විරහිත තත්ත්වයට සිතපත් කර ගන්නට ඕනේ නිවන් ලබන්නට නම්. මේ தත්ත්වය උද්ගත කර ගන්නට බෑ එක එක්කෙනා කෙරෙහි බැඳිලා එක එක දේවල් කෙරෙහි ඇලිලා ඒ ඇලීම් වලින් බැඳීම් වලින් සුව කටයුතු කරනවා නම් එම නිසා ඒ භාවනා කරන කාල පරිච්ඡේදයේදී අන් වේලාවේදී නොහැටුණත් ඒ භාවනා කරන කාල වේලාවේදී පමණක් වුවත් යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් ওই සීලෝම ඇලීම් බැඳීම් ආදරය කිරීම ආදී සියලුම දේවල් සිතින් අතහැරලා නිදහස් සිතකින් යුතුව භාවනා කරන්නට පුරුදු පුහුණු වෙන්නට ඕන. එතකොට මේ ගාථාවේ දැක්කෙන අස්ථායත් නුනාසෝ කොයිනාසෝ පරෝසියා කියලා පද දෙකක්. තමාට තමාගේම පිටයි වෙන කවරෙක් නම් තමාට පිට වෙයිද? මේකට කල්පනා වෙන්නට පුළුවන් හිතෙන්නට පුළුවන්. ඇයි අපිට පිට වෙනායේ නැද්ද? අපේ දෙමව්පියෝ අපිට පිට වුණා. දෙමෝපියන්ගේ හෝ යම්කිසි වැඩිහිටියෙකුගේ පිහිටක් සරණක් නැත්නම් කුඩා දරුවෙකුට කවදාවත් වැඩෙන්නට බෑ. දියුණු වන්නට, ලොකු වන්නට බෑ. ඒ අවශ්‍යයි ඒ උපකාරයේ ඒ ඒ පිහිට. ඉතින් අපිට දෙමෝපියෝ පිහිට වුණ පුංචි කාලේදී දෙමව්පිය අපට කොච්චර පිහිට වුණාද කියවා නම් දෙමව්පියන්ගෙන් දෙමව්පියන් අපට දැක්වූ ඒ උපකාරයට කළගුණ සලකන්නට අපට කොහෙත්ම හැකියාවක් නෑ අවුරුදු 100ක් තිස්සේ දෙමව්පියන් දැකෝපස්ථාන කළා. එනිසා දෙමව්පියන් සැලකීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. නමුත් දෙමව්පියෝ අපට පිහිට වුණා යම් ආකාරයකින් මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ ආකාරයේ පිහිටක් ගැන නෙවෙයි. අපට ගුරුවරු පිහිට වුණා නොඑක් ආකාර විෂයන් ඉගෙන ගැනීමට අපගේ අධ්‍යාපන කටයුතු කර ගැනීම සඳහා ගුරුවරු අපට බොහෝ ආකාරයකින් පිළිහිට වෙනවා. නමුත් ඒ ඇයට පිළිහිට වන්නට නොහැකි කරුණුත් තිබෙනවා. අපේ අසල්වැසියන් අපිට පිළිහිට වෙනවා, අපේ නෑදෑ හිත මිත්‍රයන් අපිට පිළිහිට වෙනවා. ඒ වගේම සමහර විට අප ඇසුරු කරන ස්වාමි මහ ස්වාමින් මහසේලා අපිට පිළිහිට වෙනවා. මේ අය පුතෙක් අපට පිහිට වුණත් ඒ සෑම පිහිටක්ම ලෞකික දේවල් සම්බන්ධයෙන් පමණයි. මේ කිසි කෙනෙකුට පිහිට වන්නට නොහැකි කරුණු තිබෙනවා. දැන් අපි ජරාවටපත් වෙනවා මහලු භාවයටපත් වෙනවා. කිසිම කෙනෙකුට ඇවිල්ලා අපට පිහිටවන්නට බෑ. අපි මේ මහලුකම නතර කරන්න අපේ මහලු වන එක නතර කරලා අපි තරුණ භාවයෙන්ම තබන්නට පුළුවන් සමතේ මේ ලෝකයේ කිසිම තැනක කිසිවෙක් නැහැ. ඒක නිසාම ජරා දුකට පිහිටවන්නට කිසිවෙක් මේ ලෝකේ නැහැ. අපිට කර්මානුරූප විඩාකාර රෝග පීඩා ඇතිවෙනවා, ව්‍යාධි දුක් පැමිණෙනවා. මේ ව්‍යාධි දුක් වලට පිහිටවන්නට කිසිවෙක් අපිට නැහැ. අපිට උපස්ථාන කරන්නට පුළුවන් දොස්තර කෙනෙක් බෙහෙත් දෙන්නට පුළුවන් තමන්ගේ දූ දරුවන් සහෝදර සහෝදරයන් ආදීන් අප උපස්ථාන කරමින් රැකබලා ගන්නට පුළුවන් නමුත් කර්මානුරූප සැදෙන ඒ රෝග පීඩා වලින් වළක්වාලන්නට සමත් කෙනෙක් නැහැ. ඒවා ඒකාන්තයෙන්ම සිදු වෙනවා. ඒ වගේම අපට නොඑක ආකාර කර්ම විපාක වලින් උද්ගත වෙන නොඑක ආකාර දුක්ඛයට කම්කටොළු අනතුරු ආදියට බඳුන් වන්නට අපට සිදුවන්නට පුළුවන් මේවාටත් හේතවන්නට කිසි කෙනෙක් නැහැ ඊළඟට අපි මරණයටපත් වෙනවා මරණයටපත් වන විට එකම තප්පරයක්වත් ජීවිතය තව දිග්ගස්සලා දීලා මේ මරණය පමා කරන්නට පුළුවන් සමතෙක් නැහැ මරණය නතර කර දෙනවා සබා ඒක නිසා මරණයේදී කාටවත් හිතවන්නටත් හැකියාවක් නැහැ මරණ මොහොතේදී පහළවන අවසාන ප්‍රතිශතයේ පවතින ස්වરૂපයේ මත කෙනෙකු ගොස් දුගතියක හෝ සුගතියක උපදිනවා රහත් වූ සෑම කෙනෙකුට මේ දේ සිදු වෙනවා. ඒ රහත් වූ සෑම කෙනෙක්ම නැවත උපදින අවස්ථාවේදී පහ කියන්නේ මරණ අවස්ථාවේදී පහළවන සිතට අනුකූල උපදින සත්‍යය මගහරවන්නට පුළුවන් සම්පතෙක් මේ ලෝකේ නැහැ. ජාති දුකට පිටවන්නට කෙනෙක් නැහැ. මේ ආදී වශයෙන් ජාති දුක් තිබෙනවා, ජරා දුක් තියෙනවා, ව්‍යාධි දුක් තිබෙනවා, මරණ දුක් තිබෙනවා. මේවා දුක්ඛ සත්‍යයේ සමහර කොටස් මේවාට අප මූණ පාන විට මේවාගින් බලපන්නට සමත් කෙනෙක් මේවාට පිටවන්නට සමත් කෙනෙක් නැහැ. මෙහිදී මෙයට කල්පනා කරන්නට කල්පනා වෙන්නට පුළුවන්. ඇයි අපට බුදුරජාණන් වහන්සේ පිට වෙනවා නේද? ධම්ම රත්නේ පිට වෙනවා නේද? සංඝ රත්නේ පිට වෙනවා නේද කියලා. අපි ශරණ යන බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නය සංඝ රත්නය සසර දුකින් මිදීම සඳහා සසර දුකින් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ සරණ යනවා ධම්මයේ සරණ යනවා සංඝයා සරණ යනවා කියන අදහසින් හේතුව බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් මේ සරණාගමන පාඩම් පවා කියනවා. නමුත් මේ කිසි කෙනෙකුට ඇවිල්ලා සත්‍ය වශයෙන්ම පිළිගන්නට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝක සත්‍යයට පිළිගන්නේ හරියට දොස්තර මහත්තයෙක් දෙදෙකුට පිළිගන්න ආකාරයෙන් අපිට ලෙඩක් දුකක් හැදුනාට පස්සෙ අපි යනවා දොස්තර මහත්තයෙක් ගාවට දොස්තර මහත්තයා අපගේ ලෙඩේ තීරණය කරනවා මෙන්න මේ ලෙඩේ කියලා ඒ තීරණය කළා බෙහෙත් පට්ටෝරුවක් ලියලා දෙනවා බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් පට්ටෝරුව අරගෙන ගොස් බෙහෙත් ලබාගෙන ඒ බෙහෙත් බීලා නිසි පරිදි පිළිපැදලා රෝගයේ සුව කර ගැනීම රෝගියා සතු කාර්යයක් විනා ඒක දොස්තරගේ කාර්යයක් නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට මේ සංසාර සාගරයෙන් ඈතර වීම සඳහා අවවාද උපදේශ අනුශාසනා දෙනවා. ඒවා පිළිපදිනට ඊ පුද්ගලයා සතු කාර්යයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තුම්මේ කිත්තං ආතප්පං අක්ඛාතරෝ තථාගතා කියලා. මහණෙනි ඔබලා ඔබලා විසින්ම උත්සාහ ගත යුතුයි. කුමක් සඳහාද මේ සංසාර දුකින් මිදීම සඳහා තුම්හි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා බුදුවරෝ මාර්ගයේ ආදෙනේක පමණයි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සංඝ රත්නේ සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ සංඝ රත්නේ සරණ ගියත් සංඝයා වහන්සේ කෙනෙක් කරන්නේ ඒකමයි මාර්ගයේ තියා දෙනවා මෙන්න මේ විදිහට කටයුතු කරන්න මේ විදිහට මේ විදිහට මේ විදිහට පිළිපදින්න දෙය කියලා මේ විදිහට පිළිපැද්දොත් මේ සංසාර දුකින් ගැලවෙන්නට පුළුවන් ය මේ විදිහට පිළිපැද්දොත් මේ ලෝකාර්ථය සිදු වෙනවාය මේ විදිහට පිළිපැද්දොත් පරලෝකාර්ථය සිද්ධ කරගන්නට පුළුවන් කියලා සංඝ රත්නය අපට අවවාද අනුශාසනා කරනවා. එසේ කිරීම හැර සංඝයාට වෙන කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ අවවාද අනුශාසනා පිළිපදින එක ඒ අනුව කටයුතු කරලා ඒකෙන් ප්‍රතිඵල ගන්න එක ඒ ඒ පුද්ගලයා සතු කාර්යයක් එහිදී පිහිටවන්නේ තමන්ට තමන්මයි දැන් ධම්ම රත්නේ පිහිට වෙනවා කියලා මේ අය හිතනවා ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ওই පොත්පත්වල දැක්කෙන 84000ක් ධම්මස්කන්ධය තිබෙනවා. මේ ධම්මස්කන්ධය ඔක්කොම කටපාඩම් කරගෙන හිටියත් කෙනෙක් ඒ ධම්මේ ඔහුට පිළිටවන්නේ ඒ ධම්මේ දන් ඔහු පිළිපදින්නේ නැත්නම් මේ ධර්මයේ අහන්නේ මේ ධර්මයේ කියවන්නේ මේ ධර්මය තමන් අවබෝධ කරගන්නේ තමාගේම සිතින් තමන්ම කරන දෙයක්. ධර්මයේ විසින් කරන දෙයක් නෙවෙයි ඒක. ඒ වගේම මේ ධර්මයට අනුව යම්කිසි කෙනෙක් පිළිපදිනවා නම් ඒ පිළිපැදීම කරන්නේ ඒ පුද්ගලයා විසින්මයි. එතකොට ධර්මයේ පිළිපද වෙනවා කිව්වත් ධර්මයේ සරණ යනවා කියවත් තමන් තමන්ගේ සරණ යාමයි සිදු කරගන්නේ. තමන්ගේ පිළිපද තමන්මයි ලබාගන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය තමන්ට පිළිපදවන්නේ ඔන්න ඔය කියන ලද ආකාරයෙන් එම නිසාම තමාගේ පිහිට තමාමයි. අත්තාහේ අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා වෙන කිසි කෙනෙකුට ඇවිල්ලා පිළිදවන්නට හැකියාවක් නැහැ. මේ කාරණාවෙන් මේ ඇය තේරුම් ගත යුත්තේ කුමක්ද? අපේ අන් අයගේ පිහිට සරණ මතින් මේ සංසාර විමුක්තිය ලබන්නට යනවා නම් සසර දුකෙන් මිදෙන්නට බලාපොරොත්තු වෙනවා නම් නිවන් ලැබීමට අපේක්ෂාවක් තිබෙනවා නම් ඒක මිත්‍යාවක්. තමාම තමාගේ මාර්ගයේ ගමන් කරලා තමාම තමා විසින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරලා සසලෙන් මිදෙන්නට ඕන ඒ අනුව කටයුතු කරන්නට ඕනේ. මේක වෙන කාටවත් කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මට දැන් බඩගින්නක් තියෙනවා නම් මම කෑවොත් මගේ බඩගින්න පිරෙන්නේ කවරෙක් කෑවත් මගේ බඩගින්න පිරෙන්නේ නැහැ. මට වතුර පිපාසාවක් තියෙනවා නම් මම වතුර බිව්වොත් මගේ වතුර පිපාසය සංසිඳේ මේ කවරෙක් කරන් කවරෙක් හරි වතුර බීවාට ඒකින් මට ඇති වැඩක් නැහැ මට යම් කිසි රෝගයක් තියෙනවා නම් ඒකට බේත් මා විසින්ම ගත යුතු වෙන කෙනෙක් බේත් ගත්තා කියලා මගේ රෝගේ සොයන්නේ අන්න එලෙසින්ම මේ ඇයට මේ සංසාර දුකෙන් මිදීමට නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තියෙනවා නම් අපේක්ෂාවක් තියෙනවා නම් ප්‍රාර්ථනාවක් තිබෙනවා නම් මේ අය විසින් තමගේ මාර්ගයේ ගමන් කළ යුතුයි එසේ නොකොට කවදාවත් බුදුහාමුදුරන්ගේ සරණින් ධර්මයේ සරණින් සංඝයාගේ සරණින් පමණක් නිවන් යන්නට බෑ තමාට තමාගේම පිටයි අත්තාහි අත්තනෝනාතෝ තමාට තමාගේම පිටයි කෝහිනාතෝ පරෝසියා වෙන කවරෙක් නම් තමාට පිට වෙයිද කිසිම දෙවියෙකුට බෑ කිසිම බ්‍රහ්මයෙකුට බෑ කිසිම වෙනත් සමනුස්සයෙකුට අපට ඇවිල්ලා පිළිතවෙන්න බෑ කිසිම මිනිස්සෙකුට පිළිතවන්නට බෑ අපේ පිළිත අපිම සෑගත යුතුයි ඊළඟට පුත්‍රජානන් වහන්සේ දක්වන්නේ අත්තායතන උනාතෝ කෝිනාතෝ පරෝසියා අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං සමාගයේ සිට මනමින් দমনය කරගත් කුත්ගලයාට දුර්ලභෝ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් උත්තම වූ රහත් ඵලය පවා ලබන්නට පුළුවන් කියලා. කොහොමද තමාගේ සිත দমনය කරගත යුත්තේ? නිමං යාමට බලාපොරොත්තු වන අය විසින් විවිධාකාර කුසල කර්ම කරලා බෝධින් වහන්සේලාට බෝධි පූජා කියලා බුද්ධ පූජා කියලා පහන් පූජා කරලා වෙනත් වෙනත් ආකාර කුසල කර්ම කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කළ පමණින් කවදාවත් නිවන් ලැබෙන්නේ නැහැ. නැත්නම් එවැනි කුසල කර්මයක් කළා හාමුදුරු රූපින් දුන්නාට පස්සේ මේ කුසල සත්‍යයේ ඵලෙන් දෙව් මිනිස් දෙව් මිනිස් සැපතලවල මෛත්‍රී බුදුන් හරි කවර බුදුන් කෙනෙක් හරි දැකලා නිවන් ලැබේවා කියලා. ඒ කුසල් වලින් කවදාවත් නිවන් ලබන්නට බෑ. අනිත්‍යයෙන් නිවන් ලැබීම සඳහා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙනකන් ඉන්න අවශ්‍යක මොකුත් නැහැ. නිවන් ලැබීමට නම් යම්කිසි මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ ගමන් කළ යුතුමයි වෙන මාර්ගයක ගමන් කරලා නිවන් ලැබෙන්නේ ඒසෝ මග්ගෝ නස්සඤ්ඤෝ ඒකමයි මාර්ගය නස්සඤ්ඤෝ වෙන මාර්ගයක් නෑ ඒක නිසා ඒ දබන්නට දුර්ලභෝ නිර්වාණ ධාතුව සාක්ෂාත් වීමට අපේක්ෂාවක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවක් යම් කෙනෙකුගේ සිත තුළ තිබෙනවා නම් නියත වශයෙන්ම ඔහු විසින් කළ යුතු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වූ කොට වදාළ ඒ ඒකායන මාර්ගයේ ගමන් කිරීමයි එකම මාර්ගයේ ගමන් කිරීමයි ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ගුණධර්ම තමා දියුණු කරගන්නේ නැතුව අවුරුදු 100ක් නෙවෙයි ආත්ම 100ක් නෙවෙයි ආත්ම දහස් ගණනක් තිස්සේ ඔය කාමාවචර කුසල් කර කර කර කර කොටෙක් හිටියත් බුදුරජාණන් වහන්සේට උදේසවස සාත්‍රී තුන් වේලම වැඳ වැඳ මල් පූජා කර කර හිටියත් දාන දානේ පූජා කර කර හිටියත් බෝධින් මහන්සිය කෙනෙක් ගාවට ගිහිල්ලා බෞද්ධ 100ක් තිස්සේ බෝධියට වැඳ වැඳ වැඳ වැඳ හිටියත් නිවන් ලබන්නට බෑ මේවා කරන්නට එපා කියන එක නෙවෙයි මෙන් අදහස් කරන්නේ ඒවක් කළ යුතුයි නමුත් නිවන් යන මාර්ගයක නෙවෙයි. නිවන් යන මාර්ගය ආගත්තන් මාර්ගයේ ಗುಣධර්ම දියුණු කිරීමයි. ඒ ಗುಣධර්ම දියුණු කිරීමකින් තොරව කිසිදා කිසිවෙකුට නිවන් ලබන්නට බෑ මෙතෙක් කල කිසිවෙක් එහෙම නිවන් ලැබලත් නැහැ අනාගතයේ කිසිවෙක් එහෙම නිවන් ලබන්නෙත් නැහැ ඒ මාර්ගයේ ගමන් කරන්නේ නැතුව ඒක නිසා මේ මේ ධර්මයේ අහන්නේ සංකීර්ණ නිසා නෙවෙයි නිවන් ලබා ගැනීමේ ප්‍රාර්ථනාව ඒ මිනිසා කල්පනා කරනකොට මා විසින්ම මගේ පිහිට සිවිය යුතු නම් මා විසින්මයි මේ මාර්ගයේ දියුණු කරගත යුත්තේ නිවන් යන මාර්ගයේ ගමන් කළ යුත්තේ කියන්නේ. එතකොට එහෙම නැතුව කවදාවත් වෙනස් වෙනස් කුසල කර්ම කරලා නිවන් යන්නට බලාපොරොත්තු වන්නට එපා එහෙම ප්‍රාර්ථනා කළාට කමන්නේ ලැබෙන්නේ. ඉතින් ඕනෑම කුසල කර්මයක් කරලා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක හොඳයි. එහෙම තමයි කළ යුත්තේ. කෙසේ වෙතත් නිවන් යන මාර්ගයේ ගමන් කිරීමකින් තොරව නිවන් යන්නට බැරි නිසා අත්තනාව සදන්තේන තමාගේ සිත මනමින් দমনය කරගන්නට දැනගන්නට ඕන පුරුදු පුහුණු කරන්නට දැනගන්නට ඕන කරුණු තුනක් මේ දී සිත තුළ ඇති කරගත යුතුයි බුදුරජාණන් වහන්සේ දක්වනවා ත්‍රිශික්ෂාව කියලා එකක්. ඉක්මීන් තුනක්. සීල සමාධි ප්‍රඥා කියලා. මේකට තමයි ත්‍රිශික්ෂාව කියන්නේ. සීලය සමාධිය ප්‍රඥාව. මේ ත්‍රිශික්ෂා ධර්මයන් පූර්ණේ කරන්නේ නැතුව මේවා දියුණු කරන්නේ නැතුව මේවා පාරමී ධර්මයන් වශයෙන් දෙකින් දෙකට දියුණු කරගෙන ඉන්නේ නැතුව අපි කොතේ ප්‍රාර්ථනා කළත් නිවන් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් කල්පනා කරනවා බුදුන් දැක නිවන් ලැබේ නිවන් ලබම්මා කියලා. නැත්නම් මෛත්‍රී බුදුන් දැක නිවන් ලබත්වා කියලා. ඔය ප්‍රාර්ථනා කළ නිසා සමහර විට බුදු කෙනෙක් දකින්නට පුළුවන්කම ලැබේවි. දැන් මෙතෙක්කල් සංසාරයේ පුරා බුදු වෙච්ච බුදවරුන්ගේ ගණන අපේ බුදුරජාණන් වහන්සේ විසින්ම දක්වනවා අසංකේයයි සංඛ්‍යාව මෙතකේ කියා කියන්නට බෑ කියලා. බුද්ධ අපදාන පාළියේ පළවෙනියෙන්ම දැක්වෙන ගාථාවල මේවා තිබෙනවා. අසංකේයෝ බුදුගණන් බුදවරු ලෝකේ පහළ වුණා. සමහර විට අපි දැකලා ඇති ලක්ෂ කෝටි ගණන් බුදවරු. ඒ බුදවරු කියන බණත් අහලා ඇති කියපු බණ. ඇයි මේ සංසාරේ මේ විදියට දිගින් දිගට නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි ආයෙත් ඉපදෙමින් නැවතත් මෙරි මේ සංසාර දුකේම නිමක් වෙලා සිටින්නේ. ඔය කියපු සීලය සම්පූර්ණ කරලා නැහැ. සමාධිය වඩලා නැහැ. ප්‍රඥාව විශේෂයෙන්ම විමන් යාමට අවශ්‍ය ප්‍රඥාව දිනු කරලා නැහැ. මේ ජීවිතේ අපි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකලා නිවන් යන්නට ඕනේ කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ අය කවර කුසලයක් කළත් ඔය ත්‍රිශිෂ්ඨා ධර්මයන් පූර්ණේ කලේ නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කත් නිවන් යන්නට බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම මෛත්‍රී බුදු කෙනෙක් අවශ්‍ය නැහැ අපිට මේ බුද්ධ ශාසනයම නිවන් අවබෝධ කරගන්නට පුළුවන් අදත් පුළුවන් නිවන් අවබෝධ කරගන්නට ඒක නිසා මේ ත්‍රිශික්ෂාව පූර්ණේ කරන්නට ඕනේ තමාගේ ආත්ම භාවය දමනය කර ගැනීම සඳහා සීලයක් වශයෙන් අදුම වශයෙන් පංච සීල ධර්මයේවත් පුළුවන් තරම් දුරට ආරක්ෂා කරන්න බලන්න අද කාලේ පංචශීල සතින මිනිස්සේ හොයාගන්නට බැරි තරම්ම දිරලයි. ඉතින් එහෙම පංචශීල රැක ගන්නට නොහැකි වුණායි කියලා පසුතැවෙන්නේ නැතුව පුළුවන් තරම් දුරට පංචශීලවත් රකින්නට පුරුදු පුහුණුවන්න. ඒකෙන් කවදාවත් නිවන් ලැබෙන්නේ නැහැ. සීලේ පිළිදලා සීල සීල නිස්සා සීල ප්‍රතිත්ථාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වනවා. සීලේ නිසා සීලේ පිහිට කොටගෙන සීලේ ප්‍රතිෂ්ඨා කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් ආදී ධර්මයන් වඩනවා භාවනා කරනවායි කියලා. එතකොට ඒක නිසා අඩුම ගානේ පංචිල් පද පහවත් ආරක්ෂා ගන්නට පුරුදු වන්න. කැඩුනොත් ඒ ගැන පසුතැවෙන්නේ නැතුව නැවත නැවතත් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්න. ඒකෙන් ප්‍රමාණවත් වන්නේ නැහැ. සමාධිය දියුණු වේ යුතුමයි. සමාධිමත් සිතක් නැති කෙනෙකුට තමාගේ ඇඟේ සාසිතේ මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන නියම తත්වය ඒ යථා තත්ත්වය කවදාවත් අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. හරියට උපමාවක් කියනවා නම් අපේ තුම්කෝ පිරිසිදු වතුරක් තියෙනවා ඒ පිරිසිදු වතුර යට මණිකක් තිබෙනවා. ඇස්සටි කුජලයක් එනවා. ඒ කුජලයා වතුර දෙසේදී බලපු ගමන්ම Tamanට පේනවා ඇතුලේ මණිකක් තිබෙනවායි කියලා. අපි හිතමු මේ වතුර බොර වෙලා තියෙනවායි කියලා. ඇස් දෙක තිබුණත් පැහැදිලි පෙනුමක් ඇති ඇස් දෙකක් තිබුණත් ඇතුලේ තියෙන මණික දිස්වන්නේ නැහැ. අපි හිතමු මේ වතුර කැකෑ වෙනවායි කියලා. උතුම් වතුර නටනවා වගේ කැකෑ වෙනවායි කියලා. ඇතුලේ තියෙන දේ නියම ආකාරයෙන් දිස්වන්නේ නැහැ. අපි හිතමු මේ වතුර වහා සුළඟකට සෙලවෙනවා රැල්ලහ ගහනවා වගේ සෙලවෙනවායි කියලා. ඇතුලේ තියෙන දේ නියම් නියමාකාරයෙන් දක්ෂණය වන්නේ. මොකද වතුර නිසල නැහැ, වතුර පිරිසුදු නැහැ. අන්න එලෙසින්ම තමාගේ සිත නිසල නැත්නම් තමාගේ සිත පිරිසුදු නැත්නම් මේ තමාගේ ඇඟේ සහ සිතේ තියෙන නියම తත්වය නියමාකාරයෙන් දකින්නට බෑ. සමාහිතෝ වික්කවේ වික්ඛෝ යතහා භූතං පජානාති කියලා එම නිසාම බුදුරජාණන් වහන්සේ වදාලා සමාධිමත් සිතක් ඇති තැනැත්තා පමණමයි මේ ඇඟේ සහ සිතේ නැත්තම් මේ පංචස්කන්ධ ලෝකේ ඇත්ත ඇති සැදීෙන් දකින්නේ යතහා භූත ඥාන දර්ශනයක් ඇති කරගන්නේ මේ පංචස්කන්ධ ලෝකේ නියම தත්ත්වේ නියමාකාරයෙන් දකින්න නැතුව ඒ ප්‍රඥාව ඇති කරගන්නේ නැතුව කාටවත් නිවන් ලබන්නට බෑ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා මහණෙනි මේ පංචස්කන්ධ ලෝකයේ නියම තත්ත්වය හරියට දැක්කේ නැති පුද්ගලයා හරියට අවබෝධ කරගත්තේ නැති පුද්ගලයා මේ ජීවිතයේදී දුක කෙලවර කරයි කියන එක කිසිදා සිදුවන්නේ නැහැ කියලා. ඒ නිසා නිවන් ලැබීමට බලාපොරොත්තු වන පුද්ගලයන් විසින් සමාස පංචශීලයේවත් ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒකවත් අඩු වශයෙන් ආරක්ෂා කරගන්නට පුරුදු වන්නට ඕන එක ඒකින් නැවතෙන්නේ නැතුව ටික ටික හරි සමාධියක් දිනු කරන්නට භාවනාවක් කරන්නටත් පුරුදු වෙන්නට ඕන දවසේ පැය 20න් අඩු වශයෙන් පැය කාලක් භාගයක් වෙන සුළු කාලයක්වත් මොකක් හරි භාවනාවක් කරන්නට යොදා ගන්න ඔය මෛත්‍රී භාවනා කරන්න පුළුවන් බුදුගුණ භාවනා කරන්න පුළුවන් පිළිකුල් භාවනා කරන්නට පුළුවන් මරණානුසති භාවනා කරන්නට පුළුවන් විවිධ භාවනා ක්‍රම තියෙනවා. සුදුසු කෙනෙකුෙන් ඒ පිළිබඳ කරුණු විමසලා නැත්නම් පොතපතකින් අහලා නැත්නම් ධම්මදේශනාවක් අහලා ඒ කරුණු වලට අනුකූලව Tamanට කරන්නට පුළුවන් භාවනාව ටික ටික ටික ටික හරි කරන්නට පුළුවන්. මෙහෙ හිතන්නට පුළුවන් අපිට කාලයක් නැහැ වේලාවක් නැහැ අපිට ගෙවල් දොරවල් වල අනන්තවත් දූ දරුවන්ගේ අනන්තවත් වැඩ මේවා නිම වුණාට පස්සේ අපි මේවා කරන්නම් කියලා මේ නිමවන දවස සමහර විට මරණ මොහොත දක්වාම නොයෙන්නට පුළුවන්. කල් දාන කල් දැමීම සමහර විට ජීවිතේටම කල් දමන කල් දැමීමක් වන්නට පුළුවන්. එනිසා ජීව චිත්තං ආතප්පං ගෝජඤ්ඤා මරණං සුවේ අද අදම අද අදම අද අදම උත්සාහ කළ යුතුයි ගෝජඤ්ඤා මරණං සුවේ හිත මරණය සිදුවේද කියලා කවුද දන්නේ අපි අද සිටිනවා අපේ වයස් සීමාව කවරක් වුවත් හෙට වෙනකොට අපේ මරණය සිදුවේද කියලා කියන්නට අපට බෑ ඒක නිසා අදාතම උත්සාහ කළ යුතුයි කල් දමන්නට සුදුසු නෑ. ටික ටික හරි පුළුවන් හැටියට පුළුවන් හැටියට භාවනාවක් කරන්නට පුරුදු පුහුණුවන්නට ඕන. මේ හිතන්නට පුළුවන්. අනේ මේ විනාඩි 5 10ක් 15ක් භාවනා කරලා මොකක්ද ඇති වැඩේ කියලා. බුදුහාමුදුරේට උපමාවක් පෙන්වුම් කරනවා. මහා විශාල කල් දීර්මක් වෙන විශාල පහදිනයක් තියෙනවා කලයක් තියෙනවා. ඕකට වතුර බින්දුවක් වැඩෙනවා. ඉතින් මේ ඵලය කල්පනා කරන අනේ මට මොකටද මේ වතුර බින්දුවකින් නැති වැඩේ කියලා. උද බින්දෝ නිපාතේන උද උදකුම්බෝ පිපුරති බින්දුව බින්දුව බින්දුව වැටිලා හරි කවදා හරි කලේ පිරෙනවා. එනිසා විනාඩි 5යි 10යි 15යි කියලා කල්පනා කරන්නේ නැතුව මේක සුළු කාලයක් මේකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා හිතන්නේ නැතුව Tamanට පුළුවන් පුළුවන් හැටියට ටික ටික හරි දවසකට විනාඩි 10ක් 15ක් හරි සමාධිය සිතේ එකඟ භාවය ඇති කර ගැනීම සඳහා භාවනාවක් කරන්නට ඕන. මේ සමාධිය තුළින් නිවන් ලැබෙන්නේ නැහැ. නිවන් ලැබෙන්නේ ප්‍රඥාව තුළින්. ඇත්ත ඇත්තෙන් දැකීම තුළින් තමන්ගේ ඇඟේ සාසිතේ නියම තත්ත්වයේ නියමාකාරය අවබෝධ කර ගැනීම තුළින් ඒක නිසා ප්‍රඥාව දිනු කර ගන්නට ඕන. ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අධීර තුනක් කරුගමණය කරන්නට සිදු වෙනවා. එකක් ඒ ප්‍රඥාව දියුණු කර ගැනීමට උපකාර වන නැත්නම් මේ ප්‍රඥාව තමාට මතු කර ගන්නට හැකිවන ධම්ම දේශනා කිය අහන්න පොත්පත් කියවන්න සාකච්ඡා කරන්න අන්න එවැනි දෙයක් තුළින් ධම්ම ඥානයක් ඇති කර ගැනීමත් කළ යුතුයි. ඒකෙන් නිවන්න බෙන්නේ කවදාවත්. ඒ ධර්ම පොත්පත් කියවලා නැත්නම් ධර්ම දේශනා අහලා නැත්නම් සාකච්ඡා ආදී පවත්වලා ඇති කර ගන්නා ධර්ම ඥාණය තමා සිතල තමාගේම නුවණින් මේක මෙහෙමමයි කියලා අවබෝධයක් තමා විසින් ඇති කර ගන්නට ඕනේ. අත්තහයත් නෝනාතෝ තමාගේ පිට තමාමයි. දැන් උදාහරණයක් වශයෙන් කියවොත් අපි කියවොත් එහෙම රූපස්කන්ධය මානිනිය අනිත්‍යයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා අනිත්‍යද යනවා මේක නිත්‍ය ධර්මයක් නෙවෙයි කියලා. ඔක අහන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට කියවන්නට පුළුවන් ඕනෑම කෙනෙකුට කියනකොට ඕනෑම කෙනෙකුට තේරෙන්නට පුළුවන්. ඒ තේරීම ඒ ඇසීම කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නිවන් අවබෝධ කර ගැනීමට ඒ අවබෝධය තමාගේම අවබෝධයක් බවට පත් විය යුතුයි. Tamanටම තේරෙන්න ඕන, Tamanටම අවබෝධ වෙන්න ඕන, Tamanටම පෙනෙන්නට ඕන. ඇත්තම නේද මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නේද මේක නිට්ටය නෙවෙයි නේද මේක අනිත්‍යයි නේද කියන කරුණ තමාට සම්ම අවබෝධ විය යුතුයි. මේක තමාගේම නුණක්. තමාගේම අවබෝධයක්. මේ අවබෝධයේ ඇතුළ භාවනා කරන විට විශේෂයෙන් විදර්ශනා භාවනාවක් කරන විට ඒ පං ඒ රූපස්කන්ධය තුළ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම අනිත්‍යතාවයේ දකින්නට පුළුවන් නම් භාවනාව තුළින් තත්ත්වශ්‍රේෂ අත්දකිනවා මේක අනිත්‍යයි කියලා. අන්න එවැනි අත්දැකීමක් ලබන කෙනෙක් පමණයි නිවන් අවබෝධ කරන්නේ. නැති කෙනෙක් නෙවෙයි. එනිසා මේ අය ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට ඕන. කරන්නට කරුණ තුනයි අපි මේ කියවේ. සීලයක් ආරක්ෂා කරන ඉතාම සුළු කරුණක්. සමාධිය වැඩි වීම සඳහා ටික ටික හරි භාවනාවක් කරන්න ඒකත් ඒතරම් ප්‍රබල බරපතල කරුණක් නෙවෙයි. තුන්වෙනි කාරණාව ප්‍රඥාව දියුණු කරන්න. කවදා හරි දවසක නිවන් යාමට බලාපොරොත්තුවක් තියෙනවා නම් ওই විදිහට කටයුතු කළ යුතුමයි. ශීලයේ සමාධියේ ප්‍රඥාව ත්‍රිශිෂ්ඨා ධර්මය දියුණු කළ යුතුමයි. එතකොට මේ ප්‍රඥාව තුළින් අපේ පංචස්කන්ධ ලෝකේ නැත්තම් සමාගේ ඇඟේ සාන් සිතේ නියම සත්‍ය නියමාකාරයෙන් අවබෝධ කරගත යුතුයි. අපි හිතනවා ලෝක සත්‍යය කල්පනා කරනවා Tamange ඇඟ දිහා බලලා මේ මමය මේ මගේය මේ සත්‍යයක මේ ජීවයක මේ ගැහණියක් මේ පුරුෂයෙක් ආදී විවිධ ආකාරයෙන් නැත්නම් මේ ඇඟල හා සිත දිහා බලලා මේක අවුරුදු 50ක් පවතිනවා 60ක් පවතිනවා 70ක් 80ක් පවතිනවා නිත්‍ය දෙයක් කියලා එක ආකාරයකින් සිතනවා නැත්නම් මේක මගේ ආත්මයක් කියලා සිතනවා සිහිපත් කරනවා මේ ඔක්කොම සම්මා දිට්ඨිය නෙවෙයි මිත්‍යා දිට්ඨිය වැරදි දෘෂ්ටි බෞද්ධ හිතනවා අන්‍ය ආගම් කාරයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ අපි සම්මා දිට්ඨිකයෝ කියලා ඒක වැරදියි අන්‍ය ආගම උනත් එකයි බුද්ධ ආගම උනත් එන්නත් එකයි. නියමදී නියමාකාරයෙන් දකින්නේ නැත්නම් ඒක වැරදි දැකීමක් වැරදි දෘෂ්ටියක් මිත්‍යා දෘෂ්ටියක්. අනිත්‍ය දේවල් නිත්‍ය වශයෙන් දකිනවා නම් ඒක නිවැරදි දෘෂ්ටියක් නෙවෙයි සම්මා දිට්ඨියක් නෙවෙයි. දුක්ඛ දේවල් සැපක් වශයෙන් දකිනවා නම් ඒක සම්මා දිට්ඨියක් නෙවෙයි ඒක මිත්‍යා දිට්ඨියක්. අනාත්ම වූ ආත්ම නුවණ දේවල් ආත්ම වශයෙන් දකිනවා නම් ඒක සම්මා දිට්ඨියක් වන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. ඒක නිත්‍ය දිට්ඨියක්. ඒක නිසා කල්පනා කරන්න මේ බුද්ධ ධර්මයේ උනාට අපි සම්මා දිට්ඨිකයෝ නෙවෙයි කිය. මේවා දන්නේ නැත්තම්. යහපත් දැකීම ඇද්දැති වශයෙන් දකින්න බැරි නම්. ඒක නිසා කල්පනා කල්පනා කරන්නට ඕන. මේ ඇඟේ සහ සිතේ මේක කොටස් පහකින් යුතු එකක්. ඇඟ ශරීරයේ තියෙන රූපස්කන්ධය. මේක තමයි පංචස්කන්ධය කියන්නේ මේ කොටස් පහට. ස්කන්ධ කියන්නේ ගොඩ රාශිය තියෙනක් තියෙන. වැලි ගොඩක් තියෙනවා අපි. මහා ජලස්කන්ධයක් කියනවා. මහා දුක්ඛස්කන්ධයක් කියලා කියනවා අපි. ඒ එතකොට මේ ස්කන්ධ කියන කතාවේ අස්සේ මහා ගොඩ මහා රාශිය ගොඩක් තියෙනවා කියන එක. ඉතින් මේ රූපයක් තියෙනවා තමන්ගේ ශරීරය. මේකේ පුංචි පුංචි රූප වලින් ගොඩ තියෙනවා. ඒක නිසා මේක රූපස්කන්ධයක් කියලා කියන්නේ. ඉතින් තමන්ට දැනෙන නොඑක ආකාර වේදනා සැප වේදනා දැනෙනවා දුක් වේදනා දැනෙනවා මදහත් වේදනා දැනෙනවා මේවත් ඉතින් කෙලවරක් සීමාවක් නැහැ මේ ජීවිතේ දක්වා විඳින ලද වේදනා ප්‍රමාණය ගොඩ කළා නම් එහෙම මහා කන්දකටත් වැඩිය ලොකුයි ඒකයි වේදනා ස්කන්ධය කියන්නේ අපේ සිතින් නොඑක් දේවල් හඳුනා ගන්නවා ඇහැට පේන රූප හඳුනා ගන්නවා කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස ඕකම හඳුනා ගන්නවා කායයට දැනෙන ස්පර්ශ හඳුනගන්නවා මනසට දැනෙන නොයේ නොයේ දේවල් හඳුනගන්න. අපි මෙතෙක් ජීවිතේ පුරා හඳුනාගත්තු දේවල් කොච්චරද? ඒවට තමයි සංඥා ස්කන්ධය කියන්නේ මහා ගොඩක්. සිතිවිලි සමාගයේ සිත තුළ පහළ වෙනවා. මේවට තමයි සංස්කාර ස්කන්ධය කියන්නේ. විඥාන දැනීම් පහළ වෙනවා. මේවට තමයි විඥාන ස්කන්ධය කියන්නේ. මෙන්න මේ කොටස් පහේ නැත්තම් කොටින් කියනවා නම් Taman ගැඹීසා සිතේ නියම தත්ත්වය කියන්නේ මොකද්ද? මේවා නිරන්තරයෙන්ම නැතිවි නැතිවි යනවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා, නැවත ඇති වෙනවා, නැවත පවතිනවා, නැති වෙනවා. මේක අනිත්‍ය ධර්මයක්, නිට්ටය ධර්මයක් නෙවෙයි. මේ අයගේ ශාරීරික දේශ මේ විවිධ වයස් සීමාවල සිටින අය සිටින්නේ. තමන්ගේ ශාරීරික දේශ අපස්සට හැරිලා බැලුවොත් එහෙම අනේ පුංචි කාලේ මේ මිත්‍ය අවුරුදු 5 කාලේ මේ මිත්‍ය 10 කාලේ මෙහෙමයි මං හිටියේ 18 20 මෙහෙමයි 20 තියේදී මෙහෙමයි 30 40 දැන් මෙහෙමයි 50 60 තමා ඉන්න වයස් සීමාව කවරක් හරි දැන් මෙහෙමයි කොහොම කොහොම වෙනස් වෙලාද මේ ඉන්නේ කියලාවත් අඩු වශයෙන් තේරුම් ගන්න බලන්න නිරන්තරයෙන්ම මේක වෙනස් වෙනවා. මේ වේදනාවල් Taman දැනෙන වේදනාවල් කොච්චර දුක් වේදනා අපි මේ ජීවිතේ පුරා විඳලා තියෙනවද? කලාතුරකින් සැප වේදනා විඳලා තියෙනවා, මඳහත් වේදනා විඳලා තියෙනවා. ඒ එකක්වත් දැන්නේ ඊයේ විඳින්න ගල වේදනාවක් නෙවෙයි මේ අය මේ වෙලාවේ විඳින්නේ දැන් විඳින වේදනාවක්. පෙරේද එකක්වත් ගිය අවුරුද්ද එකක්වත් ගිය සුමානි ගිය මාස එකක්වත් ගැන කියන්න දෙයක්ම නැහැ. අද උදේ විඳපු වේදනාවක් නෙවෙයි මේ අය මේ දැන් විඳින්නේ මේ දැන් තියෙන වේදනාව. මොකක් හරි වේදනාවක් විඳිනවනේ. වේදනාව සෑම වේලාවෙම නැති වී නැති වී යනවා අනිත්‍ය යනවා. තමන් හඳුනා ගන්නව නොයෙක් දේවල් සිටින්. රූපාන්තරගත ශ්‍රද්ධාන්ු ගන්න මේ මොනවද ඇතිවෙච්ච ගමන් පවතින ධර්මද වහාම නැතිලා යනවා. දැන් මේ බණ කියන්න පටන් ගත්ත දේලාවෙ ඉඳලා මං කියපු දේවල් මේ අය තේරුම් ගත්ත හඳුනාගත්ත. ඒ ඔක්කොම එතන මෙතනම නැති වුණා. එකක්වත් ඉදිරි වෙන්නේ. ඒක අනිත්‍යයි. සිතවිලි සංස්කාර කුසල් හරි අකුසල් හරි මොනවා හරි සිතවිලි සිත තුළ පහළ වෙනවා. ඔය සිතවිලිත් හැම වෙලාවෙම පවතින්නේ අනිත්‍යද යනවා. දැනීම් විඥාන ඇති වෙනවා. සෑම විඥානයක්ම සෑම දැනීමක්ම නැති වී යනවා. මේක පංචස්කන්ධයේ නියම தත්ත්වය. ඕවා ඒකාන්ත වශයෙන්ම මේ ඇඳසා සිට මහා දුකක්. සැපක් නෙවෙයි. අපි හිතා ඉන්නවා මේක සැපක් සැපක් සැපක් කියලා සැප ලබා දෙන දෙයක් කියලා. කලාතුරකින් ඔය සැපක් ලැබෙනවා ඒවා සැප ලැබෙ දෙන හේතුවක් ආවොත් විතරයි. නැත්තම් මේ ශරීරයෙන් උපන් දවසේ ඉඳලා අද දක්වාම ලබා දුන්නේ මහා විශාල දුකක්. කන්නේ නැතුව දවස් දෙකක් තුනක් හිටියොත් බඩගිනි දුක දැකේ නෙවෙයි. වතුර බොන්නට නැතුව පැය හත අටක් ඉන්න ලැබුණොත් පිපාස දුක මොකද්ද කියලා දැනේවි. රෝගයක් හැදුනොත් රෝග දුක මොකද්ද කියලා දැනේවි. ජවාවට පත් වෙනකොට ජවා දුක මොකද්ද කියලා දැනේවි. නැත්තම් ওই හදිසි අනතුරකට හදිය බඳුන් වුණොත් එහෙම මේවා කැඩෙනකොට බිඳෙනකොට උලුප් වෙනකොට නොඑක් ආකාර විපර්යාසයන් වලට බඳුන් වෙනකොට මේ ශරීරයේ මේක කොයිතරම් දුකක්ද කියන එක තේරුයි. නමුත් මිනිසුන්ට මේක තේරුම් ගන්නට බෑ. මිනිස්සු හිතන්නේ මේක සැපක් සැපක් කියලා. අර වතුර ඇලියේ කකුලුව දඟලනවලු දීපෝල තියලා රත් වෙනකම්. සැපයක් සැපයක් කියලා. ඒ වගේ මේ ලෝක සත්‍යයට දුකක් කියලා මේක තේරෙන්නේ දුකක් තියෙන වෙලාවට කවුරු හරි මැරුණාම නැත්නම් අපේ සංප්‍රයෝගයක් ආවහම මොකක් හරි බඩුවක් නැති වුණාම ලෙඩ දුකක් ඇදුණාම මොන හරි දුකක් දෙන කාරණයක් ආපුවාම ඉතින් මේක දුකක් දුකක් කියලා දන්නවා ඊට පස්සේ ඒක ඉතින් අමතකයි සංසාරේ පුරා විඳින ලද දුක සම්පූර්ණයෙන්ම අමතකයි කොච්චර තිරිසන් ලෝකෙ ඉපදිලා තියෙනවද? പ്രേත ලෝකවල කොච්චර ඉපදිලා තියෙනවද? අපායවල කොච්චර පැහි පැහි දුක් විඳලා තියෙනවද? ජාති දුක් කොච්චර විඳලා තියෙනවද? ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් කොච්චර විඳලා තියෙනවද? මේ සංසාරේ ගොඩක් කොයිතරම් දුකක් ගැට පීඩාවක්. සත්‍යයට තමයි විඳින ලද දුක තේරුම් ගන්න. නිකන් හිතගෙන ඉන්න බලන්න පැයක් දෙකක් කොච්චර කොච්චර දුකක්ද කියලා. දැන් ඉඳගෙන ඉන්න අයහට හැරෙන්නේ මෙහාට හැරෙන්නේ ඔය ඉඳගෙන ඉන්න එක දුකක් නිසා. ඊට පස්සේ නිදා ගන්න. නිදාගෙනත් එකපාරට මිනේ එහාට පෙරනවා මෙහාට ඒ දුක නිසා. ඇවිදින්න බලන්න පැය හතරක් පහක් එක දිගට ඇවිදින්න පුළුවන් දෙ කියලා. කොයි විදිහට පවත්වවත් මේ ශරීර දුකෙන් ගැලවෙන්නට හැකියාවක් නෑ. මේ ශරීරයේ මේ සිතේ ස්වરૂපේ නිරන්තරයෙන්ම දුක් ලබා දෙන එක. මේ දුක නැති කරන්න අපි කරන්න දේ මොකක්ද දන්නවද ඉරියව් මාරු කරන යහත මෙයාට අංග ප්‍රසංගේ යහත පය දිගාරිනවා අනික කකුල ආදී දිගාරිනවා ආකුල වෙනවා යහත ඇරනවා මෙයාට ඇරනවා ඉඳ ගන්නවා ඉඳා ගන්නවා ඉතින් ඉරියව් මාරු කරනවා වතුර දිබහිනකොට බොනවා කන්න බඩගිනිනකොට කනවා වේද ගත්තාම ඒක ඕව කර කර මේක මේ සාත්තු කර කර සාත්තු කර කර ලෙඩෙක් තප්පායම් කරනවා වගේ මේක කර කර යනවා අර මේ රෝගය දුක වහගන්නේ කොච්චර වැව්වත් මේකෙන් ලැබෙන්නම දුකක්. ඒක නිසා ඒකාන්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ලෝකයේ නියම தත්ත්වයේ දුකක්. මේකයි ඇත්ත. මේ ඇත්ත දකින් නැතිතා කල්ම කිසිවෙකුට නිවන් ලබන්නට බෑ. බුදවරු 100ක් එකවර එක දැන ඉඳලා බණ කීවා. බුදවරුන්ට පුළුවන් බුදවරුන්ගේ රූප මවලා බෑ එකක් නෙමෙයි දෙකක් හරි ඕන තරම් මවලා බුදුවරු 100ක් නෙමෙයි ඕන ගානක් බණ කියන ආකාරයෙන් බණ කියන්නේ ඒක බුද්ධ විශ්ේ අචින්ත්‍ය ධර්මයක්. ඒ විදිහට බණ ඇහුවත් නිවන් ලබන්නට බෑ මේවා ගැන අවබෝධයක් කලින් සංසාරේ ලබලා නැත්තම්. පුරුදු කරලා නැත්තම්. මේකේ කාන්ත වශයෙන් දුකක් කියන එක තේරුම් ගත යුතුයි. ඒකයි පංචස්කන්ධයේ නියම தත්ත්වය. ඊළඟට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි ගෑණියෙක් නෙවෙයි මිනිහෙක් නෙවෙයි ආදී වශයෙන් මේක අනාත්ම ධර්මයක් කියලා තේරුම් ගන්නට පුරුදු වෙන්න දැන් කල්පනා කරන්න එහෙනම් මම නෙවෙයි නම් කවුද මෙතන මේ ඉන්නේ කියලා. ළමංගේ ඇඟයි දිගයි දිහා බලපුවා. මේක සම්මන්ත ඕන විදිහට පවතින දෙයක් නෙවෙයි. කොච්චර මේක මමයේ මගේ කියලා හිතුවත් ඒක හිතේ තියෙන හිතවිල්ලක් විතරයි. දැන් මෙන්න මේ මේසෙ උඩ තියෙන ඔල්ලෝසෝකුයි වතුර බීජ ලෝකුයි ටේප් රෙකෝඩෝ රානම්මනම් බඩු තියෙන. මේ බඩු අයිතිකාරයන්ට හිතන්න පුළුවන් මේක මගේ මගේ මගේ කියලා. ඔල්ලෝසෝ අයිතිකාරය මේ ඔල්ලෝසෝ මගේ ඔල්ලෝසෝ කියලා හිතන. ඒක ඔල්ලෝසෝ නෙවෙයි තියෙන්නේ මේ මනුස්සයාගේ හිත තුල. මේ රේඩියෝ එක අයිති කැසට් රෙකෝඩ් එක අයිතිකාරයට හිතනවා මේක මගේ කියලා. ඒක මේ කැසට් රෙකෝඩ් එකේ නෙවෙයි තියෙන්නේ එයාගේ හිත තුල ඒක තියෙන්නේ. මේ වගේ Tamange ඇඟයි සිතයි අරගෙන මේ මංගේ මංගේ මංගේ කියලා හිතන. ඒක තියෙන්නේ තමන්ගේ හිත තුල. තමන්ගේ ගේ අරගෙන මේක මගේ ගේ කියලා හිතන්න පුළුවන්. ගේ නෙවෙයි ඒක තියෙන්නේ තමන්ගේ හිත තුල. මේ හිත තුල තියෙන හැඟීමක් හැර මගේ බවක් නැහැ. මම බවක් නැහැ. ආත්ම භාවයක් නැහැ. ඕක ඔක්කොම තියෙන්නේ හිතේ තියෙන මුලාවයි. මෙන්න මේ අනාත්මය කියන එක මම නොවන මගේ නොවන කියන එක Tamanට ඕන විදිහට කිසිසේත්ම හසුරවන්නට බැරි පාලනය කරන්නට බැරි ධර්මයක් කියන එක පැහැදිලිවම තේරුම් ගන්නට ඕනේ Tamanගේ අඟහසිත පිළිබඳව. එහෙම තේරුම් ගත්තොත් ප්‍රඥාව තියෙනවා නුවණ තියෙනවා. නැත්තම් මේක මම මේ මගේ කියලා හිතනකොට ප්‍රඥාවක් නෑ ඒක ඇත්තට සම්මාදිට්ඨියක් නෙවෙයි. මේ ඇඟට හිතන්න මේ අය කල්පනා ගන්න තමන් කළු පාට න. අනේ මං ලස්සනට තැඹිලි පාට වෙයා කියලා හිතුවට එහෙම වෙනවද? නැත්තම් කිච්චු නම් අනේ මම මහත්යන් මහත්යන් කිව්වට ඉබේ මහත් වෙනවද? නැත්තම් මම නාකි වෙන්නට එපා තරුණයෙක්ම වශයෙන් තියාගන්නට ඕන මංගයක් කිව්වට තරුණයෙක් වගේ ඉන්න පුළුවන්. මේ කොයිසුදු වෙන්නට එපා, හැම රැලි වැටෙන්නට එපා. මම මේව පුෂ්ටිමත්ව හොඳට තරුණයෙක් වශයෙන් හැම දවසෙම ඉන්නම් කියලා හිතුවට එහෙම ඉන්න පුළුවන්. ලෙඩ වෙන්නේ නැතුව ඉන්න ඕනේ මම නිරෝගීව හැමදාම සිද්ධාංගවට එහෙම ඉන්න පුළුවන්. කවදාවත් බෑ. මේවා ස්වභාවික වශයෙන් සිදුවන ක්‍රියාදාමයන්. ඉතින් මේවා අපට ඕන විදිහට පවත්න්නට පුළුවන් ධර්ම නෙවෙයි අපේ කියලා හිතුවත්. මගේ කියලා හිතුවත්. මේවා ඒකාන්ත වශයෙන්ම අනාත්මයි. මෙන්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කරුණ ඒ කරුණ තුනක් පොතන ත්‍රිලක්ෂණය කියන්නේ මේකයි. මේ කර්ම පිළිගත් තුන පිළිබඳව යහපත් දැකීමක් තමා ඇති කරගෙන තිබෙන්නටම ඕනෑ නිවන් ලබන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින්. එහෙම නැතුව බෝධිය දාට ගිහිල්ලා ගාතක් සිය ගණන් කියලා උදේසවස මැන්දත් නිවන්නේ. බුදුහාමුදුරුවෝ ඔස්ස මත තියාගෙන හිටියත් බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නම නිවන් ලබන්නට බෑ. මන් ලක්ෂයක් මේ කෝටි ගණනක් පූජා කළත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් පංචස්කන්ධ තමන්ගේ ඇඟේ සහ සිතේ නියම தත්ත්වයේ නියමාකාරයෙන් අවබෝධ කර ගැනීමේ ප්‍රඥාවක් තිබිය යුතුමයි. එහෙම නැතුව නිවන් ලැබෙන්නේ ඒක නිසා නිවන් යන්නට නම් තමාගේ ආත්ම භාවයේ দমনය කරගත්තොත් එහෙම බුදුහාමුදුරු කියනවානේ අත්නාවස ගම්සේන නාතන් ලබති දුර්ලභම් මේ ගාථාවේ තියෙන පද දෙකන්නේ මම මේ කියන්නේ තමන්ගේ ආත්ම භාවය තමාගේ සිත මනවින් দমনය කරගත්තු කෙනාට මනවින් පුරුදු කරගත්තු කෙනාට නැවතින් මනවින් පුහුණු කරගත්තු කෙනාට භාවිත කළගෙනාට ප්‍රභාවිත කළ කෙනාට ලබන්නට දුර්ලභ වූ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් සාක්ෂාත් කරන්නට පුළුවන් අද අදම පුළුවන් මේ ජීවිතේදීම පුළුවන් හරියට කළොත් හරි මාර්ගයේ ගමන් කළොත් නිසි උපදේශ පිළිපැද්ද ඒක නිසා මේ අය කල්පනා කරන්නට ඕනේ. දැන් මේ ගාථාවේ කියපු කරුණ වලට අනුකූලව තමන්ද තමන්ගේම පිටයි. මේ නිවන් මඟ ගමන් කළ යුත්තේ මා විසින්මයි වෙන කෙනෙකුට මේක මං වෙනුවෙන් කරන්නට බෑ. මමම මේක කරන්නට ඕන. දෙවියන්ගේ ගුරුවරු සහෝදර සහෝදරියෝ නෑ නෑ හිත මිත්‍රයෝ දූ දරුවෝ පිට වෙනවා අපට ලෞකික වශයෙන්. ඒ ඇයට ලෝකෝත්තර වශයෙන් පිහිටවන්නට සසර දුකෙන් මිදීමට පිහිටවන්නට හැකියාවක් නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරත්නේ අපිට පිහිටවන්නේ අපි ඒව අනුගමනය කරොත් විතරයි අපේ පිහිට අපිමයි ඉස්සරහට යොත්තේ. ඒක කල්පනා කරලා අත්නාව සුදම් තේන මගේ ආත්ම භාවයේ මගේ සිත මම দমনය කරගත යුතුයි දිනු කරගත යුතුයි කියලා හිතලා ඔය කියන ත්‍රිශික්ෂාව සීලය සමාධිය ප්‍රඥාව කියන කරුණු තුන ටික ටික ටික ටික හරි පුළුවන් හැටියට පුළුවන් හැටියට හරි දියුණු කරගන්නට බලන්න ඕන. එසේ කළොත් තමයි කවදා හරි දවසක නිවන් ලබන්නට පුළුවන් වන්නේ. අන්න ඒ විදිහට සීලයක් සමාධියක් ප්‍රඥාවක් දියුණු කරගෙන යම් කිසි කෙනෙක් නිවන් ලැබීමට භාවනාවක් කරනවා නම් ඒ භාවනා කරන අවස්ථාවේදී මා මුලදී කීවා ඔක්කොම බැඳීම් අතහැරලා භාවනා කරන්නයි කියලා. කුමාර කස්සප මාතාව තමන්ගේ පුතා ගැන හිත හිත අවුරුදු 2 12ක් තිස්සේ ඉතින් පුත්‍රසේනේ බැඳි බැඳි කියන නිවනක් නම් ලැබුණේ පුත්‍රසේනේ අතහැරපු දවසට තමයි නිවන ලැබුණේ. ඒක නිසා භාවනා කරන විට ඔක්කොම දේවල් අතහැරලා භාවනාවක් කරන්නට පුරුදු වෙනවා. අඩු වශයෙන් මේ කියන කාරණාවත් මතක තබා ගන්නී අය කෙරේ කරුණාවෙන්මයි අපි මේක කියන්නේ. මේ ලෝකේ මැරෙන මිනිසුන්ගෙන් නියපොත් උඩට පස් ටිකක් ගත්තොත් එච්චර සුළු ප්‍රමාණයක් තමයි සුගතියක මනුස්ස ලෝකේ නැවත උපදින්නේ. මේ බුදුහාමුදුරුවෝ කියපු කතාව මම කියන එක නෙවෙයි. මේ මහා පොළොවේ පස් තරම් ප්‍රමාණයක් දුගතිය වල උපදින ප්‍රේත ලෝකවලයි, ත්‍රිසන් ලෝකවලයි යපායි. මේක බුදුහාමුදුරුවෝ කීවේ මම කියන කතාවක් නෙවෙයි. ඒක නිසා අඩු වශයෙන් සුගතියකවත් උපදින්න මේ විදිහටවත් ටිකක් කරන්න. අර භාවනාවක් කරන්න කියවනේ. පන්සිල් පදවත් අහවත් ආරක්ෂා කරලා මරණය ගැන සිහිපත් කරන ජීවිතය අනියතයි මරණය නියතයි. ඒකාන්ත වශයෙන්ම මරණයට පත් වෙන එක පත් වෙනවාමයි වචන දෙකක් නෑනේ. කවුරුත් ඒක දන්න කරුණක්. මගේ ජීවිතේ නියත වශයෙන්ම මරණයට පස්සේ නම් මැරෙනකොට මොකද වෙන්නේ? ඔක්කොම දේවල් අතහරින්න වෙනවා. කවුද කරේ තියාගෙන යන්න පුළුවන්? තමන්ගේ දුවද, පුතාද, ස්වාමිපුරුෂයාද, භාර්යාවද නැත්නම් ඉඩකඩන්ද, ගෙවල්ද, කාර්ද ඕවා කරේ තියාගෙන යන්න පුළුවන්. ඔක්කොම දේවල් පැත්තකට දාලා යන්නට වෙන්නේ. ගියාත්මේ තිබ්බ ඔක්කොම දේවල් පැත්තකට දාලා ආවේ. මේ ජීවිතේ යන්නට සිදුවන්නේ ඔක්කොම දේවල් අතහැරලා. මැරෙන වෙලාවේ මේ කාගා කවුරු හරි කෙනෙක් හරි ආදරයක් ඇති වුණොත් ආශාවක් ඇති වුණොත් වත්සප් පිටියක් ගියා කාර් එකක් ගියා දොරක් ගැන ආශාවක් ඇති වුණොත් එතනම මැරිලා පෙරේත වෙනවා. ඒකට මේ වෙලාව ඊට පස්සේ ගෙදර ඉන්න මිනිසුන්ට පවා කඩබල කරන්න පටන් ගන්නවා. නැත්තම් තරහසිතක් ආවොත් එහෙම කෙලින්ම මලයක් සිර වෙනවා. හිතන්න එපා මේක සෙල්ලම් වැඩක් කියලා. එහෙම වුණොත් එහෙම නැවත ඉතින් ගොඩ එන එක ලේසි පහසු කාර්යයක් වන්නේ. ඒක නිසා මගේ ජීවිතයේ අනියතයි මරණය නියතයි මැරෙනකොට මට මේ ඔක්කොම දේවල් අතහැරලා යන්න වෙනවා මට වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා මේ විනාඩි 5 ඇතුළත තුළ මම මේ ඔක්කොම දේවල් අතහරිනවා කියලා අතහැරලා භාවනාවක් කරන ජීවිතය අනියතයි මරණය නියතයි කියලා. ඊට පස්සේ විනාඩි 5ක් ගියාට පස්සේ කරපු පිනක් හොඳ පිනක් නැවත නැවත සිහි කරන්න. දැන් මේ බණවත් අඩු වශයෙන් සිහි ගන්න මම මෙහෙම බණක් කරුවා බණක් කරුවා බණක් කරුවා. ඕක ජීවිතේට පුරුදු කරගන්න. හැමදාම ඔහොම කරලා කරලා කරලා පුරුදු වුණොත් එහෙම ඇත්තටම මැරෙන වෙලාවේදී ඔය ඔක්කොම අතහරින්න පුළුවන්. ආසාවක් නැතුව අතහරින්න පුළුවන්. බැඳීමක් නැතුව අතහරින්න පුළුවන්. මගේ පුතු දూరు අතහරිනවා කියලා හඬන්නේ වැළපෙන්නේ නැතුව මට මේ දේ කරන්නට සිදු වෙනවා වෙන කරන්න මට විකල්පයක් නැහැ කියලා ඔක්කොම දේවල් අතහැරලා සිත පිරිසිදුව තබාන කුසලයක පිහිටවගෙන සුගතියක උපදින්නට පුළුවන්. නැත්නම් ඉතින් නියපොත් උල්ට ගත්ත පාස්තික වගේ ඔක්කොම ඉතින් പ്രേත ලෝකේ දාර අනිත් දුගති වල තමයි උපදින්නේ. ඒ වචන දෙකක් නැහැ. බුදුහාමුදුරුවෝ බොරු කියන්නෙත් නැහැ මම බොරු කියන්නෙත් නැහැ. ඒ විදිහටවත් ඒ ටිකවත් කටයුතු පිළියෙල කරන්න කටයුතු කරන්න දැන් මං නිසාම මෙහාට බණ අහන්න ආපු කීප දෙනෙක් ඉන්නවා කීප පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි මේ වචන කීපයක් ප්‍රකාශ කරනවා සමහර විට අන් අයට ඒක නොතේරෙන්නට පුළුවන්. ගැඹුරු වෙන්නට පුළුවන් නොතේරුණත් ඔය ආගෙන ඉන්න. ඒකත් කුසලයක්. දැන් මං කියවා නිවන් යාමට නම් සීලයක් සමාධියක් ප්‍රඥාවක් තියෙන ත්‍රිශිස්සා ධර්මයන් පූර්ණය කළ යුතුයි කියලා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් මේ සීලයත් සමාධියත් ත්‍රිසිද්ධාර්ථ භාවනාවෙන් අවශ්‍ය වෙන ප්‍රඥාවත් පුරුදු පුහුණු කරලා තියෙනයි කියේ. භාවනාව තුළින් නිවන් ලැබෙන ආකාර රාශියක් තිබෙනවා. එකක් නාම රූප වශයෙන් දැකලා මේ ඇඟ සාසිත ඇඟ කියන එක රූපයක් සිත නාමයක් කියලා දැකගෙන යන්න පුළුවන්. තවත් එකක් මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංඛාර මේ විඥාන කියලා මේ පංචස්කන්ධ ලෝකයේ නිසි පරිදි දැකලා නිවන් යන්නත් පුළුවන්. තවත් කෙනෙකුට ඕනේ නම් ධාතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා ධාතු වශයෙන් දක්වා නිවන් යන්නට පුළුවන්. තවත් කෙනෙකුට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ආයතන මේවයි කියලා ආයතන වශයෙන් හිතලා නිවන් යන්නට පුළුවන්. තම කෙනෙකුට ඇහැට පෙනෙන රූප කන දැනෙන ශබ්ද නාසය දැනෙන ගඳ සුවඳ ආදී වශයෙන් අධ්‍යාත්මික බාහිර ආයතන 12 දක්වා නිවන් යන්නට පුළුවන්. සමන්ත කෙනෙකුට ධාතු 18ක් වශයෙන් දැකලා ඇහැ රූපේ චක්කුදා විඥාන ධාතු ආදී වශයෙන් දැකලා භාවනා කරලා නිවන් යන්නට පුළුවන් මේ අතුරින් මේ මෙතන මානිසාම පැමිණි අය උදෙසා මේ කියන ධර්ම කාරණාව ඒ අය දැන් පුළුවන් නම් භාවනා කර කරාම අහන්න ඒ පස්ස ආයතන ආයතන හයක් තියෙනවා පස්ස ආයතන මේ පස්ස ආයතන හය තුලින් නිවන් ලබාගත හැකි කෙසේද කියන කරුණයි දැන් අපි මේ කියන්නේ මේක මේ ඔක්කොටම නොතේරුණාට අනිත් අයට තේරෙනවා. අපි ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපයේ පිළිබඳ සිතුවිලි පහළ වෙවි පහළ වෙවි යනවා. හොඳ සිතුවිලි වෙන්න පුළුවන් නරක සිතුවිලි වෙන්න පුළුවන් රාගයක් වෙන්න පුළුවන් ද්වේෂයක් වෙන්න පුළුවන් ඊර්ෂ්‍යාවක් වෙන්න පුළුවන්. ඇහැට රූපේ දැකලා. නැත්තම් කරුණාව වෙන්න පුළුවන් මෛත්‍රිය වෙන්න පුළුවන් නැත්තම් එහාට දැකපු රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන්නට පුළුවන්. නැත්තම් මේක දෙදිස් කුණපයක් කියලා හිතන්න බෑ. මොනවත් ආකාරයෙන් ඇහැට පෙනෙන රූප පිළිබඳ සිතිවිලි ඇති වෙන්නට පුළුවන්. මෙන්න මේ ඇහැ හා සම්බන්ධව සිතිවිලි සම්පූර්ණයෙන් එක කොටට අරගෙන එක වචනකින් අපි කතා කළොත් එහෙම කියනවා චක්කු සම්පස්සායතනෙ කියලා. කනට ඇහෙනවා ශබ්ද මේ කනට එන ශබ්ද අරමුණු කරගෙන විවිධ සිතිවිලි යනු ඇති වෙන්නට පුළුවන්. ශබ්දයේ හොඳ එකක් නම් සැප වේදනාවක්, නරක එකක් නම් දුක් වේදනාවක්, ඇලීමක්, ගැටීමක්, ආසාවක් මොනවා හරි සිතිවිලි ඇති වෙන්නට පුළුවන්. ශබ්දයේ මෙහෙම එකක් කියලා. ඒ කන හා ශබ්දයේ කනේ වැඩිම නිසා පහළවන යම් කිසි සිතිවිලි පම්ම 10ක් තියෙනවනම් ඒ ඔක්කොම එකට ගත්තාම ඒකට අපි කියනවා සෝත සම්පස්සායතනය කියලා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. මේ නිසා මේක අහවල් ගඳේ අහවල් සුවඳේ කියලා සංඥාවකින් හඳුනා ගන්නවා. හොඳ එකක් නම් මිහිරි සුවඳක් නම් ඇලෙනවා, නරක එකක් නම් ගැටෙනවා, ආසා කරනවා, තරහ ඇති වෙනවා, නොඑක ආකාර සිටිවිලි පහළ වෙනවා. ඒක දහන සම්පස්සායතනයේ දිවට රස ගෑවුනාට පස්සෙත් ඒ වාගේම සිතිවිලි ජනනය වෙනවා. මේ සිතිවිලි සමූහයටම සමුදායටම අපි ප්‍රකාශ කරනවා ජීවහා සම්පස්සායතනය කියලා. කයට විවිධ ස්පර්ශ දැනෙනවා. ස්වාභාවික දේවල් වෙන්න පුළුවන් යම් කිසි පණ ඇති දෙයක් වන්නත් පුළුවන් පණ නැති දෙයක් වන්නත් පුළුවන්. තමන්ගේම ශරීරයේ තුලම තියෙන කොටසක් වෙන්න පුළුවන් කය ස්පර්ශ ලැබෙනවා. මේ ස්පර්ශ ලැබුණාට පස්සේ විවිධ සිතිවිලි ඇති වෙන්නත් පුළුවන්. මේ සිතවිලි ඔක්කොටම අපි කියනවා කාය සම්පස්සායතනය කියලා. මෙලෙසින්ම මනසට සිතවිලි එනවා. මේ මනසට දැනෙන සිතවිලි ඔක්කොටම මනෝ සම්පස්සායතනය කියනවා. මම කියන්නේ ආත්මය කියන්නේ ගැහණියෙක් කියන්නේ මිනිහෙක් කියන්නේ මොකද්ද කියලා දැන් සමාධියෙන් සිත බලන්න සිතාගෙන බලන්න. ඇහැ තියෙනවා ඇහැ සම්බන්ධ සිතවිලි ධර්ම සමූහයක් ඔහේ ගලාගෙන යනවා. කන තියෙනවා 50 සම්බන්ධ සිතවිලි ධර්ම සමූහයක් ඇති වෙමින් නැති වෙමින් ඔහේ ගලමින් පවතිනවා. නාසයේ තියෙනවා නාසය හා සම්බන්ධ සිතවිලි ඒ ආකාරයෙන්ම ඇති වී ඇති වී නැති වී නැති වී යනවා. දිව තියෙනවා දිව හා සම්බන්ධ වූ සිතවිලි ඔක්කොම ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් යනවා. කය තියෙනවා කය හා සම්බන්ධ සිතවිලිත් ඇතිවීමින් පැවතමින් නැතිවීමින් යනවා සිත තියෙනවා සිත හා සම්බන්ධ මනෝ සංපස්සායතනය කියන ලබන සිතවිලි ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා දැන් මේ හයදේශ සමාධිමත් සිතකින් ප්‍රඥා ඇසකින් බැලුවොත් Tamanටම තේරෙන්න ඕන මේ මම කියලා කීවේ මගේ කියලා කීවේ මගේ ආත්මයක් කියලා කීවේ නැත්තම් ගැහණියෙක් මිනිහෙක් පුතෙක් දුවෙක් ආදී විවිධ සංඥාවල පැටලලා අපි මේවට කතා කළේ මේ කොටස් හය හැර වෙන මොකද්ද කියලා. පැහැදිලිවම තේරෙනවා මේ කොටස් හය විතරයි මෙතන තියෙන්නේ වෙන මොනවත් දැන් නැහැ. මෙයාගේ දිව තියෙනවා දැන් දිව තිබුණාට දිවහා සම්බන්ධ සිතිවිලි මොකක්වත් නැහැ ඒක නිසා ඒක දැන් සම්පූර්ණයෙන්ම මැකිලා ගිහිල්ලා මෙයාගේ නාසයේ තියෙන නාසයට ගඳ සුවඳ නැහැ කියලා ලැබෙන්නේ නැහැ කියලා අපි උපකල්පනය කරලා කතා කරනවා ඒක නිසා නාසයේ හා සම්බන්ධ සිතිවිලි මැකිලා පැත්තකින් අයින් වෙලා මෙයාගේ ඇස් දෙක දැන් පියාගෙන සිටින්නේ තියාගෙන ඉන්න අයටයි මම මේ කියන්නේ. ඇත්තට තියාගෙනයි සිටින්නේ ඒක නිසා ඇහැට කිසිම රූපයක් පේන්නේ නැහැ. රූප පිළිබඳ සිටිවිලි චක්කු සම්පස්සායතනේ වැහිලා. දැන් මේ වැහිච්ච බව දකින්නට ඕන. ඊළඟට දැන් තමන්ගේ කය තියෙන ශරීරයේ වේදනාවල් නොදැනී තියෙනවා නම් භාවනා දියුණු කෙනෙකුට නම් සමාධිය තියෙන කෙනෙකුට නම් ඔය කිසිම වේදනාවක් නැහැ. සමහරට ශරීරයේ තියෙන බව දන්නේ නැහැ. ශරීරය හා සම්බන්ධ කාය සම්පස්සායතනයක් නිවිලා නිර්දේලා දැන් මොනවද ඉතිරිලා තියෙන්නේ මනෝ සම්පස්සායතනේ සිත තියෙනවා සිතේ සිතවිලි ධර්ම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා දැන් මේ මම වචන කියනකොට මේගේ සිතට ඒ සිතවිලි පහළ වෙනවා ඒ පහළ වෙන සිතවිලි දෙස බලාගෙන ඉන්න දැන් මම එකයි කියනවා දෙකයි කියනවා තුනයි කියනවා ඒ සෑම එකක් කියන විටම සෑම වචනයක් කියනකොටම ඒක පිළිබඳ සිතිවිලි ඇති වෙන එක නැති වෙන එක දකින්න දැන් එකයි දෙකයි තුනයි හතරයි පහයි අර කලින් එකයි කියපු සිතිවිලිත් නැහැ දෙකයි කියලා දැකගත්තු සිතිත් නැහැ තුනයි කියපු සිතිවිලිත් නැහැ හතරයි කියලා හිතපු සිතිවිලිත් දැන් නැහැ මේ සිතිවිලි වල මම කියලා හිතුවනම් මගේ කියලා හිතුවනම් ආත්ම කියලා හිතුවනම් මේවා මේ විදිහට නිවි නිවි නිවි නිවි නැතිවි නැතිවි ගියාට පස්සේ මොකද්ද ආත්ම කියලා ගන්නෙ මොකද්ද මම කියලා ගන්නෙ මොකද්ද මගේ කියලා ගන්නෙ ඒක දකින්න දැන් මේ එකක්වත් අපි සිතුවේ නැත්තම් සිතින් මොනම දෙයක්වත් අපේ සිතට අරමුණු වන්නේ අපේ ගේ ගැන හිතුවේ නැත්නම් දැන් ගේ පැත්තක ගේ පාඩුවේ තියෙන අපි දන්නේ නැහැ ගයක් තියනවාද කියලා ඒක නිසා සිතුවේ නැත්නම් ගේලයි නැහැ. ඕනෑම දෙයක් පිළිබඳ මේ ලෝකේ තියෙන. අපි හිතුවේ නැත්නම් මේ ලෝකේ තියෙන දේවල් අපේ සිත තුළ නැහැ. දැන් අපේ සිත තුළ තියෙන්නේ මොනවද? දැනීම් මාත්‍රයක් තියෙනවා. මේක ඇති වී ඇති නැති නැති යනවා. මේ ඇති වෙන නැති වෙන මේ දැනීම් මාත්‍රවල ආත්ම වශයෙන් ගන්නට කිසිවක් ඉතිරිවන්නේ නැහැ නිවිලා යනවා. මේ නිවිලා ගිය දෙසට ආපස හැදලා බැලුවොත් සිතින්ම බැලුවොත් මොනවද මෙතන ඉතිරි වෙලා තියෙන්නේ? මොකක්ද මෙතන තියෙන්නේ? අනේ මෙතන කිසිවක් නැහැ. එන්න මේ කිසිවක් නැහැ කියන දර්ශනය හරියටම හිතට පින්නොත් මේකද මම කියන්නේ මේකද මගේ කියන්නේ මේකත් ඇති වෙනවා මේකත් පවතිනවා තව ටිකකින් නැති වෙනවා මේක නැති වුනාම කෝ මේකෙත් මම කෝ මේකෙත් ආත්මයක් ඔක්කම හිස්සෝ ධර්ම මේ හිස්සෝ ධර්මයක් අනිත්‍යයි අනාත්මයි කියලා හරියට දැක්කොත් නිවනට සිතපත් වෙනවා මේ භූමිය තුලදීම හරියට මේකක් දැක්කොත් දැම්ම මේ මොහොතේ. හොඳයි. එහෙම දැන් අත්දැකේ නැතත් කමන්නේ ගෙවල් වලට ගියාට පස්සේ හරි කරලා බලන්න. අපි මේ එක කාර්යයක් ප්‍රකාශ කළේ ඒ අපි නිසා මං එනවා කියපු නිසාම ඈත ඉඳලා පවා ආපු අය වෙන්නේ. ඒක කියනවා. හොඳයි. එහෙනම් දැන් මේ දක්වා කියන ධම්ම වල කෙටි සාරාංශය අපි දැන් ප්‍රකාශ කරනවා. එතකොට මේ මොනවද කිව්වේ කියන එක මතක තියාගන්නට පුළුවන්. මේක හිස් කූඩේකට දාපු වතුර වගේ ගන්නට එපා. වේවැල් කූඩයක් වතුරයක් බාගෙන ඉන්නවා. උඩට ඉගුවට පස්සේ මොකක්වත් වේවැල් කූඩේ ඉතුරු නැහැ. එහෙම නෙවෙයි. මේ කියන ධර්මයේ කියපු ධර්මයේ හිත තුළ ධාරණය කරගෙන ඒ අනුව පිළිපදින්නට ඕනේ. සුණාත ධාරේත චරාත ධම්මේ අහන්න ධාරණය කරන්න ඒ අනුව හැසිරෙන්න. එහෙම කළොත් තමයි මේකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. දැන් අපි කියනවා සාරාංශය. ඒ ශාස්ත්‍රයේ කියවාට පස්සේ මේ ඇයට මත් ගෙවල් වලට ගියාට පස්සේ විවේක තියෙන තියෙන වෙලාවලට මේකයි මේ හාමුදුරුවෝ කිව්වේ මේකයි මේ හාමුදුරුවෝ කිව්වේ කියලා හිතාලා තේරුම් ගන්නට පුළුවන් වෙයි. අපි කියවේ කුමාර කස්සප මාතාවගේ කතාව පළමුවෙන්. තමන්ගේ පුතා ගැන අවුරුදු 12ක් තිස්සේ සොවින් දරුසෙනියකින් තැවි තැවි සිටපු නිසා නිවන් ලබන්නට නොහැකි වුණා. ඒ දරුසෙනහස අත්හරපු ගමන්ම එදාම රාහත් වුණා. ඒ අරබියා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තමන්ට තමන්ගේම පිහිටයි වෙන කාගේවත් පිහිටක් තමන්ට නැහැ අත්තාහි අත්නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා කියන ධම්මේ ගොඩේ උපමාවක් තියෙනවා සම්ම හිතට සම අතමය සෙරණැල්ල කියලා මේ හැම කෙනෙම ඔක සමහර විට අහලා ඇති සම හිතට සම අතමය සෙරණැල්ල ඒක තමයි අපි මේ කියවේ එහෙමනම් තමන්ට තමන්ගේම පිට අන්නයිගේ පිටවන්නේ පිටක් නැත්තේ කෙසේද කියන කාරණාව පෙන්වුම් කළා ලෞකික වශයෙන් අපිට ඕනෑම කෙනෙකුට පිටවන්නට පුළුවන් අපේ දෙමෝපියන්ට පිටවෙන්න පුළුවන් ගුරුවරුන්ට පිටවන්නට පුළුවන් නෑදෑ හිත මිත්‍රයන්ට අසල්වාසීන්ට යාළුවන්ට වෙන ඕනෑම කෙනෙකුට පිටවන්නට පුළුවන් පිටවන්නට නොහැකි කරුණු තිබෙනවා කාටවන්න පිටවන්නට බැරි කරුණු ජාති දුකට ජරා දුකට ව්‍යාධි දුකට මරණ දුකට නැවත නැවත ඉපදී ඉපදී මේ සංසාරයේ මෙරි මෙරි මෙරි මෙරි සසර දුක් අනුභව කිරීමේ ඒ දුකට පිහිටවන්නට කෙනෙක් නැහැ. බුදු කෙනෙකුටවත් ධර්මයටවත් සංඝයාටවත් පිහිටවන්නට බෑ. පිහිටවන්නට පුළුවන් වන්නේ ඒ ත්‍රිවිධ රත්නයේට තමන්ම ඒ අනුව පිළිපැද්දොත් විතරයි ඒක නිසා තමාගේ පිහිට තමාමයි තමාගේ පිහිට තමාම සල්සා ගත යුතුයි. ඕකයි අපි පළමුවෙන් කිව්වේ. අත්තනාවේස දන්තේන වෙනසන් ලැබති ලොබ්බන් මෙම නිසා තමාගේ ආත්ම භාවය නැත්නම් සිත මනවින් දමණය කරගත්ත තැනැත්තාට ලබන්නට නොහැකි වූ නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන්. ඉතින් අපි ඒදී ප්‍රකාශ කළා මේ සෑම දිනකටම මතක තියාගන්නට පුළුවන් වන ආකාරයේ කරුණු තුනක් විස්තර වශයෙන් කියවා නෙවෙයි දීර්ඝ අනුව දීර්ඝ කරුණු ගැඹුරු කරුණු ප්‍රකාශ කළා නෙවෙයි සීලයක් ආරක්ෂා කරන්නට ධර්මද්දරට හෝ සමාධිය වැඩෙන ආකාරයෙන් භාවනාවක් කරන්නේ දවසකට විනාඩි 15ක් 20ක් හරි සුළු කාලයක් හරි භාවනාවක් කරන්නට ඒකෙන් නවතින්නේ නැතුව නිවන් යාමට අවශ්‍ය වෙන ආකාරයේ ප්‍රඥාව නුවණ දියුණු කරන්නට ඒ ප්‍රඥාව නුවණ දියුණු කරනකොට තමන්ගේ ඇඟේ සහ සිතේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට මේ ඇඟේ සහ සිතේ නියම தත්ත්වය මොකක්ද මේක අනිත්‍යයි නිට්ටය නෙවෙයි මේක දුකයි සැපක් නෙවෙයි. මේක අනාත්මයි ආත්ම නෙවෙයි. අඩු වශයෙන් ওই ටිකවත් තේරුම් අරගෙන අවබෝධ කරගෙන සමාධියම අවබෝධයක් බවට පත් කරගත්තොත් එහෙම මේ අවබෝධයම මේ ඇයට කවදා හරි දවසක නිවන් ලැබීමට හේතු උපනිශ්‍රේ වෙනවා. ඊට පස්සෙ අපි කතා කළේ අර ටිකක් භාවනා කරලා දියුණු අප වෙනුවෙන්ම පැමිණිය අය වෙනුවෙන් නිවන් ලැබිය හැකි ආකාර රාශියක් අතරින් සෙපස් ආයතන ආරමුණු කරමින් නිවන් ලැබෙන ආකාරයක් අපි ප්‍රකාශ කළේ ආයතන නිරෝධයෙන් නිර්වාණ ධාතුව සංස්කාර නිරෝධයේ අත්දකින ආකාරය. ඒක නැස් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ අන්න ඒක තේරෙන්නේ නැහැ. මේ දක්වා කියන ලද ධර්ම කරුණවල කෙටි සාරාංශය අන්න ඒකයි. මේ අනුව පිළිපැදීම තුළින් මේ ධර්ම කරුණ ජීවිතයට එකතු කර ගැනීම තුළින් මේ ඇයටත් බලාපොරොත්තු වන ආකාරයෙන් නිවන ඉස්සනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා මම මෙම දේශනාව දැන් නිම කරනවා. හොඳයි අපි දෙවියන්ට දෙමු පින් ආකාශත්තාජ ගැන පාටි කියන ආකාශත්තාජ බුම්මත්තා දේවානන්දා මහිද්దికා පුඤ්ඤ තිරන් රක්ඛන්ද ශාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානන්දා මහිද්దికා පුඤ්ඤ සම්මනෝදිත්තා ජනං රක්ඛන්ද දේශනං ආකාශත්තා ඒවානම් ගාමහිල්ලිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සියං දක්ඛන්තු මං පරන්ති. විශේෂයෙන්ම මේ පින්කම් සියල්ලම සිදු කළේ මේ ධර්ම ශ්‍රවණය කිරීමට මේ ඇයට කටයුතු සැලසීමේ ධර්මයේ දේශනා කළේ වගේ මේ ප්‍රථමයෙන් මේ අර කොළ කැලේ කියලා තිබුණ මොනවද නේද? ළමයින්ට පොත්පත් එහෙම දුන්නා ඒ වගේ දේවල් කළේ හෙට දානයක් වගේ එකක් දෙනවා ඒ ආදී සෑම කුසලයක්ම කළේ දැන් අවුරුද්දකට උඩදී මියගේ සඳා ජයවර්ධන කියන මහත්මිය වෙනුවෙන් එයාට පින්පෙත් පැමිණීම සඳහා අපි සෑහෙන කාලයක් ඒ සඳා ජයවර්ධන මහත්මිය ඇසුරු කළා අපට දානය ගෙනිච්ච මෙච්චර දුර ඉඳලා හරියක් ගෙනිච්ච සෑම මාසයක වාගේ කියන ලද කරුණු ධර්ම කාරණා හොඳට අවබෝධ කරගත්තා ඒ වගේම පුළුවන් පුළුවන් හැටියට භාවනාවක නිරත වුණා බොහෝ අවස්ථාවලදී අපට දක්නට ලැබෙන දෙයක් තමයි මරුණාට පස්සේ ඒ ගෙදරම ඇවිල්ලා පෙරේතයන් ආදී වෙන නොඑක ආකාරයෙන් හේනෙන් පෙළලා නොඑක ආකාර කටතර කම් කටළු පවත්වන බව. නමුත් මේ මෑණියන් පිළිබඳව සංරාජාවර්ධන මෑණියන් පිළිබඳව එවැනි දෙයක් අපට අසන්නට ලැබුණේ නැහැ. සමහර විට සුගතියකදී ඇත කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන් මේ සිය අප මේ සියලුම කුසල් කලේ ඇය නිසා මේ ඇයට මේ පින් දහම් කරගන්නට අවස්ථාව ලැබුණේ ඒ නිසා ඇයට පින් දීමයි මේ මේ කුසල කර්මයේ ප්‍රධානම අපරමාර්ථය. ඒ නිසා කල්පනා කරන්න අපේ සින්නේ දක්වා කරන මේ සියලුම පින්. මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල ඒ වගේම මේ පාසල් ළමුන්ට දහම් පොත් බෙදා දීමත් මේ දහම් පොත් බෙදා දීම ඉදිරියට දිගටම කරන බව අපට පෙන ප්‍රකාශ කළා එසේ කරනු ලබන කුසලොත් ඒ වගේම හෙට දින නැවත දාන 20 හාමුදුරු 20 දිනකට වැඩි අධික පිරිසකට දානයක් පරිත්‍යාග කරන බව අපට දැනගන්න ලැබුණා ඒ ආදී සියලුම කුසලොත් සහිතව මේ සියලුම කුසල් වල බලයෙන් ඒ මෑණියන් යම් හේකින් යම් ආකාරයකින් දුගතිය වෙනපත් වෙලා ඇතනම් ඒ දුගතියෙන් අත්මිදීමට මේ කුසල් හේතු වස්නා වේවා ඒ මෑණියන්ට ධම්මාකාරයෙන් සුගති ස්ථානයකට ඉපදි සුගතියක ඉපදලා ඉන්නවා නම් ඒ සුගති වලදී ලබන්නා වූ සැප සම්පත් තව තවත් දිනු කර ගන්නට වාසනාව ශක්තිය ඇත උද්ගත වේවා. කවකට දැනක හඳින්ලා මේ පින්නෑට මේ පින් අනුමෝදන් කරන එක යාට දැනিলা අනේ සාදු අනේ සාදු අනේ සාදු කියලා ඒ පින් අනුමෝදන් කළොත් අනුමෝදන් වුවොත් එimhe ඇයට මේ පින් අප කළ පින් ඒ ඒ ඇය විසින්ම කළ පිනක් සීමයට ලැබෙනවා ඇති. එසේ අනුමෝදන් වන්නටේ කියලා අපි ඇය මේ අසල සිටිනවා නම් මේ පින් අනුමෝදනව අසා සිටිනවා නම් ඉල්ලා සිටිනවා. අපි මේ පින් අනුමෝදන් කරන විට අනේ සාදු අනේ සාදු අනේ සාදු කියලා ඒ පින් අනුමෝදන් වන්නටේ කියලා. මේ අපි සිය කරන ලද මේ සියලුම පින් අපි ඇය ඇයට අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් වීම තුළින් ඇයගේ මෙලොව යහපත සැලසේවා, පරලොව යහපත සැලසේවා. ඇය යම් හේකින් දුකකින් පිටපත් ඇතනම් දුකින් අත් මිදීමට මේ කුසල් හේතුන් උපනිශ්‍රය වේවා. ඇයගේ සැප සම්පත් අවතා දියුණුවෙන් දියුණුවටපත් කර ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා. අපට සේම නිවනින් සැනසීමට මේ කුසල් ඇයට ඒ කාන්තෙන්ම හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා පිළිගන්නවා. දැන් අපි සම්ප්‍රදායික වශයෙන් එක් ගාථා කියන්නේ ඉදම් මේ ඥාතිනම් හෝතෝ කියන පාඨය කියන්නේ ඉදම් මේ ඥාතිනම් හෝතෝ සුගතා සුඛිතා හොන්තු ඥාතේවෝ හොඳයි. එතකොට මේ මාත්මයත් මේ පුණ්‍ය කර්මය කළා. ඒ වෙනුවෙන් කරන්න තියෙන යුතුයකමක් කළා. මේ ඇයටත් මේ ධර්ම දාන මේ පුණ්‍ය ශක්තිය ඒ මහත්මාගේ මෙහෙයීම නිසා ලැබෙන ඒ මහත්මාටත් මේ දුක් නිරෝගී සුවපත් භාවය ලැබීමටත් මේ ජීවිතයේදීම නිවන් සුව ලබා ගැනීමටත් ඒ පිය ශ්‍රී මහත්මාට වාසනාව ශක්තිය උදා වේවා කියලා සාදුකාර දෙන්නවා. මේ සෑම දිනකට මම මේ කුසල ශක්තිය මෙලෝ යහපත් සැලසේවා. නිදුක් බව නිරෝගී භාවයේ සුවපත් භාවය ලැබේවා. මේ නිවන් මඟ ගමන් කිරීමට වාසනාව ශක්තිය උදා වේවා. කවදා හෝ දවසකදී ප්‍රාර්ථනීය පරිදි මේ සෑම දිනකට මම නිවනේ සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන මේ කුසල සත්‍ය තුළින් අපට කිසිදාක බාලයන්ගේ මෝඩයන්ගේ ආශ්‍රයක් නොලැබේවා අපට නිවන් මඟ කියා දෙන අපසුගතිය අපට දුක අපට මේ දුස්චරිතවලින් මුදවලා සුචරිතයේ යොදවන කල්යාණ මිත්‍රන්ගේ මාශ්‍රය ලැබේවා අපට සියලුම ආශ්‍රය කිරීමෙන් අමා මහ නිවනින් සැනසීමට ලැබේවා කියන අදහස දැක්වෙන ඒ ප්‍රාර්ථනා ගාථාව කියන්න එමිනා පුණ්‍ය කම්මේන මාමේ ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහන්තු සබ්බ දුක්ඛා සමුච්චතු මේ කළ සියලුම කුසල සත්‍යයෙන් මෙයගේ මෙලොව යහපත් සැලසේවා පරලොව යහපත් අත්පත් වේවා නිවනේ සැනසීමට මේ කුසල හේතු වාසනා වේවා අභිවාදන සීලිස් නිසංවද්ධා පචායනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේ විච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමින්ජතු සුපත් දේවා නිවස්සර දේවා